අංගුත්තර නිකාය පොතක් තියෙනවද කියලාත් බලන්න. සංග්‍රහණ අවසරයි අපි සෙනසුරාදා විකරගෙන යන ධර්ම සාකච්ඡාව සඳහා අවස්ථාව ලබා ගන්න බලාපොරොත්තු වෙන මේක අපි කාලයක් තිස්සේ කරගෙන යන චාරිත්‍රයක්. අපි මේ සඳහා පැයකමාරක විතර කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අතහමාරදලා 9 වෙනකන් තමයි අපි යොදාගෙන තියෙන්නේ. ඒකේ මුල් කාලේ අපි මුල් ස්වල්පේ විනාඩි කිහිපේ අපි විවස්ථා සීපත් කරන්නේ ඊට පස්සේ සූත්‍ර පිටකයෙන් කොටසක් ඉදිරිපත් කර ගන්නවා ධර්ම සාකච්ඡාවට ගැලපෙන විදිහට ඒ ඒ සූත්‍ර කොටසේ ධානෝ හෝ එහෙම නැත්නම් මේ වෙලාවට මතුවෙන ප්‍රශ්න අනුව අපි විවෘත ධර්ම සාකච්ඡාවක් බවට පත් කර ගන්නවා. අදත් අපි මේ මතක් කිරීමෙන් පස්සේ පුරුදු පරිදි එදා නැතර කරපු තැන ඉඳලා විවස්ථාව කියවීම සඳහා සුළු වේලාවක් ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ අපි සූත්‍ර කොටසක් ඉදිරිපත් කරගනිමු. අද අපි අහන්න බලාපොරොත්තු වෙන්නේ යෝගාශ්‍රම කතිකාවතේ දෙවෙනි කොටස. මේ සීල දනාගම දැනගැනීම පිණිස මම කියවන්න බලාපොරොත්තු වෙනවා.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 සිතේ පරිවර්තනය ඉතා සැහැල්ලු හේයින් ගිහි නොගිහි හැම දිනෙකම මෙතෙන් එන්න වෙනවා. ස්කිප් කරන්න. මේ කොට රෙකෝඩ් වෙන්න ළඟට එන්න වෙනවා. ඈ ස්කිප් කරන්න ගන්න නැහැ. හරි දෙන්න ඔබ ෆක් බේකින් ගලවලා දෙන්න. පවර් එක නැහැ නේ. පවර් දෙන්නේ. <coughs> සිතේ පරිවර්තනය ඉතා සැහැල්ලු හේයින් ගිහි නොගිහි හැම දිනෙක හාම ගේහසිත ප්‍රේම වශයෙන් නුසුදුසු යාලුකම් සාදා නොගත යුතුය. ගේහසිත ප්‍රේමයෙන්. ගේහසිත ප්‍රේමයෙන් නුසුදුසු යාලුකම් සාදා නොගත යුතුය. විෂභාගයන් හාද සභාග වූද බාල තරුණයන් හාද සභාග වූ බාල තරුණයන් සභාග වූ බාල තරුණයන් හාද රහස්හි නොබිනිය යුතුය නවට්ටති හසන්තේන ගන්තුන් චේව නිසීදිතුම් වත්තුස්මින් හසනීයස්මින් මිහිත මත්තන්තු වට්ටති යුහෙයින් ආරාමයේහිද ගමෙහිද සුදුසු කරුණක් වුවහොත් මද සිනාවක්මුත් මහත් කොට හඬ නගා සිනාව නොකළ යුතුය.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 ඇතුළත හටගන්නා අධිකරණයක් කිසි ලෙසකින් පිටතට නොදිය යුතුය. පිටත ඇතිවන අධිකරණද ඇතුළත කලහාදිය පහළ වනසේ වැඩ නොකළ යුතු කිසිම වරදක් ගැන චෝදකයෙකු වශයෙන් රාජාධිකරණයට නොයා යුතු ධර්මීය පිළිබඳ වූද ශාස්ත්‍රීය පිළිබඳ වූද පැනක් ඉදිරිපත් වූ කල්හි වැඩිහිටියන්ගේ පැවරීමක් නැතුව Taman ඊට සම්බන්ධ නොවිය යුතු තීරණයට නොබැසිය හෙන කරුණු ඉදිරිපත් කරගෙන උනුන් වාද විවාද පටලවා නොගත යුතුය සෝභන්තේවම්න රාජානෝ මුත්තාමණි විභූසිතා යථා සෝභන්ති යතිනෝ සීලභූෂණ භූසිතා යනුහීන් ශීලාභරණයමුත් ශීලාභරණයම ශීලාභරණයම මුත් নানা ප්‍රකාර අංග භූෂණ පරිස්කාර භූෂණාදිය නොකල යුතුය අත්ත කිලමතානු යෝගයට අයත් වන කෂ්ඨ වෘත දුෂ්කරාසනාදිය වර්ජනය කොට ශරීර සෞඛ්‍යයත් අපේක්ෂා කොට යෝගික ක්‍රම පුරුදු කළ වරද නැති ගිලන්කම් ආදී සුදුසු කරුණක් නැතිව දිනචරියාව කිසි ලෙසකින් කඩ නොකළ යුතුය. බහැර ගමන් නැවැත්විය යුතු අතර පැහැර හැරිය නොහැකි කරුණක් පැමිණි කල්හි ආරක්ෂකයෙකු සමග ගොස් නොපමාව පැමිණිය යුතුය. සිතේ පහළ වැටීම ආධ්‍යාත්මික ගුණ සංකාණී වැටීමටද හේතු වෙන හේයින් සිතේ දුබලකම් ගැන හොඳින් සලකා බලා ඊට පිළියම් කළ යුතුය. තමා වඩන කර්මස්ථාන හා රකිනා දෝතාංගාදිය ආචාර්ය උපාධ්‍යාදීන්ට මුත් සෙස්සන්ට නොදැනම්සේ කළ යුතුය.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 භික්ෂු සාමණේර සංගණන ලේඛනයක් වර්ෂයේ අවසාන මාසය තුල ශ්‍රී ලංකා රාමඤ්ඤ රාමඤ්ඤ මහානිකායේ සංඥා ලේකකාධිකාරීන් වහන්සේ වෙත ඉදිරිපත් කළ යුතු යුතු බැවින් බැවිනුත් උපසම්පන්න අනුපසම්පන්න ප්‍රකාශ පත්‍ර ලියාපදිංචි කිරීම පිණිස මාසයක් තුළදී ඉදිරිපත් කළ යුතු බැවිනුත් යෝගාශ්‍රමීය සේනාසනයන්හි පැවිදි වූද උපවිදි වූද අපවත් වූද ඉවත් වූද භික්ෂු සාමණේරයන් පිළිබඳ වාර්තාවක් නොපමාව කාරක සභාවට ඉදිරිපත් කළ යුතුය.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 ඔව් අපි ඒ වෙලාව අරගත්තේ පළවෙනි අංකයට ඊගාට අපිට තියෙන්නේ මේ සූත්‍ර පිටකේ කොටසක් ඉදිරිපත් කරගන්න ධර්ම සාකච්ඡාවට මාතෘකා සපයා ගන්න අදහසින් එහෙම නැත්නම් බෞසුත භාවයේ ලබා ගැනීම සඳහා අදහස අපි ගිය පාර කෙරුවේ අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ සමාධි සූත්‍රය අපි ඒක තමයි අන්තිමට කෙරුවේ. එනිසා අද උදේ මොකද්ද කරන්න කියන ප්‍රශ්නේදී මට හිතුණා දීගනිකාය සූත්‍රයක් ගත්තාම අපිට ගොඩාක් කල් යනකම් ඒකේ ඒ සූත්‍රයේ පෙළ ගැස්මක් කරන් දෙනවා. ඉතින් ඒ සඳහා මට හිතුණා මේ සාමාන්‍ය ඵල සූත්‍රය තියාගන්න කියලා. සාමාන්‍ය ඵල සූත්‍රය කියලා කියන්නේ ශ්‍රමණ භාවයේ මෙලව වශයෙන් ලබන්න පුළුවන් ඵල. ඒකේ තියෙනවා මෙලව එලෝ දෙකක් තියෙනවා. මේ අධ්‍යක්ෂ හැකි ඵල මෙලෝ වශයෙන් අධ්‍යක්ෂ හැකි ඵල දැක්කන සූත්‍රයක් ඒකට කියන්නේ සාමාන්‍ය ඵල සිංහලට දාන්නේ ශ්‍රාමණ්‍ය ශ්‍රාමණ්‍ය ඵල සමන ඵල කියලා තමයි කියන්නේ. මේක විශාල පසුබිමකින් තමයි සූත්‍රය පටන් අරගන්නේ ඒ නිසා අපිට අන්තර්ගතයට යනකොට සෑහෙන කාලයක් යයි මේ සූත්‍රේ මොකද්ද මේ කියාගෙන ඉන්නේ කියලා තේරුම් ගන්න Eh, නමුත් මේක හුඟක් වෙලාවට eh, උදාහරණ වශයෙන් පෙන්නනවා ਸਰවචනාචි ඇති කර මේ සංඝ සමාජයේ තියෙන eh, පිවිතුරු ගතිය. ඒක හරියට දැනගෙන ශ්‍රමණ ඵල මෙලෝ වශයෙන් ලබන්න කටයුතු කරනවා නම් අද ශ්‍රමණයන් විදින නිග්‍රහ එහෙම නැත්නම් ඒ අනවශ්‍ය දේවල් කරන්න යෑම මගහැරෙනා වගේම ශ්‍රමණ භවයේ ලැබෙන ඵල ලබා ගන්න පුළුවන්. ඒ වගේම මහානකමක් අපේක්ෂා කරන හෝ පැවිද්දන්ට උපස්ථාන කරන අයට තේරුම් අරගන්න පුළුවන්. එහෙම නැත්නම් යොමුවක් දෙන්න පුළුවන් පැවිද්දන්ට පවා අපි මේ විඳින ගිහි සැප වලින් වෙනස් මෙලෝ වශයෙන්ම විද්‍යාවේ සැපක් සර්වචන්සේ පෙන්ලා දීලා තියෙනවා. ඒක මතක් කරුවාට පස්සේ පැවිද්දෝ යන එකක් නෑ ගිහි සැප විඳින හැටි අගය කරන කතා කතා කරන්නේ. මොකද මේකේ ලස්සනට පෙන්ලා දීලා තියෙනවා පැවිද්දන්ට ගිහින දෙගොල්ලටම පැවිද්ද කියන එක මොකද්ද කියන එක. එතකොට ගිහිව අපේක්ෂා කරන එක්කුත් නැහැ සංඝයාගේ මෙන්න මේ මේ වැඩ අපෙන් අපේක්ෂා වෙයි කියලා. යමෙක් ආවොත් ඒ ශේෂයට කියාවි ඔබ වහන්සේට ඔබ වහන්සේට වැඩ බලා ගන්න. ඔබ වහන්සේට තියෙන මෙන්න මේක ඒක ඇඟට නොදැන්නේ කියත හැකි. අපිට තියෙන උපස්ථාන කරන එක සිව්පසේ. ඒ දෙකම දන්නේ නැහැ. ඒ දෙකම දන්නේ ඒ නිසා දෙපැත්තටම මම හිතනවා මේ සූත්‍රය වැදගත් වෙයි කියලා අන්තික විශාල වශයෙන් මේ මේ මජ්ක්‍ධිම නිකාය දීඝ නිකායේ මුල් සූත්‍රවල සීලය පිළිබඳ. මේකට කියන්නේ සීලakkhandය කියලා. මොනම තැනකවත් සඳහන් නැති පුංචි කරුණු සීලය පිළිබඳව පුංචි කරුණු පුදුම විදියට කියන කොච්චරද කියන එපා වෙන තරම්. අහලා එපා වෙන තරම් කියවලා තියෙනවා. ඒක නිසා මේක කියනවා සාසනයට බැහැගත්ත විස්තර වශයෙන් තොරතුරු කැමැති සීල ශික්ෂාවට සීල ශික්ෂා ප්‍රශ්නයක් තියෙනවා නම් දීගනිකයි කියවන්නේ කියලා. සාමාන්‍ය සාසනයෙන් දැන හැඟීමක් ඇතිව සමාධි ශික්ෂා ප්‍රශ්නයක් තියෙනවා මජ්ක්‍ධිම නිකාය කියවන්න. ඊට පස්සේ හොඳට සීලය පිළිබඳ දැනගෙන සමාධියක් ඇති කෙනා අංගුත්තර නිකාය සංගුත්තර නිකාය කියවන්න. ඒකේ තියෙන පුංචි පුංචි කරුණු පසුබිම නැහැ. කෙලින්ම කාරණාට යොමු කරලා තියෙනවා. හැබැයි මේ දීඝනිකාය සම්මජ්ක්‍ධිම නිකාය කියවන්නේ නැතුව මජ්ජේ ඒව කියවන්න පටන් අරගත්තට මේ පසුබිම තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේක වරදොලා තේරුම් අර ගන්නවා පසුබිමට සාපේක්ෂව. ඉතින් කුද්දක නිකායේ තියෙන්නේ sundry items. අර එහෙම හැලිච්ච පුංචි කෑලි. ඒකට කිසිසේම context එකක් නැහැ, පසුබිමක් නැහැ. දාලා තියෙනවා කාපු ගමන් පුංචි දරුවෙකුට high protein දුන්නා වගේ. දිරව ගන්න බෑ. මොකද බඩ බඩ පුරුදු වෙලා නැහැ. ඉතින් අද උග දෙනෙක් ඒකෙන් තමයි උද්දුත කරන්න හදන්නේ. උද්දුත කරාට පසුබිම දන්නේ නැහැ. පසුව දැනගන්න මේක තමයි විස්තර සහිතව තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි අද සාමාන්‍ය ඵල සූත්‍රය කියවන්න පටන් අර ගන්නවා. කවුද කැමති පොත කියවන්න? කියවනකොට මට පුළුවන් මැදිහත් වෙලා මේ මට හිතෙන මැදි මොනවද කියන්නේ? මතකල තියහැකි කාරණා ඉදිරිපත් කළ දෙන්න. සාමාන්‍ය ඵල සූත්‍රය. මේ පාලි කියවන්න ඕන සිංහල කියවන්න ඕන. කවුද කැමති? කියවනවද? මම ටොක්ක කයින්කන් ඉන්නවා. දැන් নমස්කාරය කියලා මේ ඡේදය මේ ඡේදය. ඒක ලියලා කාඩ් එක දීලා දාගන්න හැමදාම ඉවර වෙනකොට මේ දිනයයි මේකයි ඈ. මේ බුක් මාක් එකක් දාන්න.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 ඒ කියන්නේ සම්පූර්ණ චිත්‍රය අඳින්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ. ආනන්ද ස්වාමීන් වහන්සේ දැන් අපටයි මේ කියන්නේ මේට අවුරුදු 2500 2500 අතර 2550 අතර කාලෙක ඒ මම මේ කියන්න හදන කාලේ සරුවචනස වැඩ හිටි තවත් නුර ජේතවනාරාමේ කියලා ඒවන් මේ සුතං මා විසින් මෙසේ අසරලාදී මට මෙහෙම අහන්න ලැබුණා මම මේ අහන වෙලාව වෙනකොට සාරවත්චනන්සේ සවැත්තුර ජේතවනාරාමයේ වැඩ හිටියේ 1200ක් විතර පිරිස වට කරගෙන ඉතින් මේකේ කාලය සහ දේශය සඳහන් කිරීම තමයි මේ කරන්නේ. අපි මොනම දෙයක් හරි සඳහන් කරනකොට අපිට කවදාකවත් මේක මතක නැති මේ කතා කරන්නේ මොන දෙයක්ද කොතෙන්ද සම්බන්ධයි කියන දඩස් ගාලා ප්‍රශ්න අහනවා ප්‍රශ්න ආවට පස්සේ තේරෙනවා අන්දමන්දයි කියලා. ප්‍රශ්නයක් අහනකොට හෝ උත්තරයක් දෙනකොට හැම වෙලාවෙම ඔය කාට කලබල තිබුණත් පසුබිම සකස් කරගන්න ඕනේ. මට ඇහුනේ මේ ටික මම ඒ ටිකටයි මේ උත්තර දෙන්න හදන්නේ කියලා. එතකොට ඒ කෙනාට කියත හැකි ඔබතුමාට ඇහිච්ච එක නෙවෙයි මම අහන්නේ. මට අහන්න ඕනේ මේක කියලා. ඒ නිසා මේ ප්‍රශ්නේ නැවත කියවන්න ඕනේ. කියවලයි සභාවට උත්තර දෙන්න ඕනේ ප්‍රශ්න සාකච්ඡා කරන්න. නැත්නම් පසුබිම කතා කරනකොට රචනයක් ලියනකොට හඳුන්වා දීම ලියන්න. හඳුන්වා දීම ලියනතෝ මොන තරම් වැදගත් දේ ලිව්වත් මේ වටිනා නොවටිනා දැනක තැම්පත් කිරීම නිසා ඒ කරණාවට නිග්‍රහ වෙනවා. ඒ නිසා පසුබිම සකස් කිරීම මේ කියන්නේ නිදාන කියලා. නිදාන කියලා කියන්නේ ඇත්තට විචිතන. ඒ තන කියලා කියන්නේ දේශේ. මහා පෘථුවියේ අන්නසවල් තන. ඊට පස්සේ කාලය මේ කාලේ සවැත්නුවර ජේතවනාරාමේ ਸਰවඥාන්සේ වැඩ සිටි කාලය. ඒකෙම තේරෙනවා ඇත්තටම මේ බුදුරජාණන්සේගේ 45 අවුරුද්දේ පස්චිම බුද්ධ ශාසනය තමයි ජේතවනාරාම කතා එන්නේ. ඊට ඉස්සෙල්ලා තිබුණේ ආරණ්‍යගතව ආරණ්‍ය සීසන පිළි අරගෙන තිබිලා නැහැ. ඒ නිසා ශාසනය හොඳට පිහිටලා තියෙන වෙලාවක් 1250ක් පිරිස ඉඳලා තියෙනවා. ඒකත් පේන්න තියෙනවා. මේ බුදුරජාන් වහන්සේගේ ඒ බුද්ධ වර්ෂයට සම්බන්ධ කරලා කියම නිසා ඊට පස්සේ දවසක ඕනම කෙනෙකුට එතනින් එක තියලා පටන් අරගත්තොත් බුද්ධ උත්පාද කාලයේ එතනින් දිගට යනකම් කොයි රාජ්‍ය රෝජීටේ කොයි දේශෙද හිටියේ සිද්ධිය මොකද්ද කියලා පෙරගසන්න පුළුවන්. ඉතින් මෙහෙම වාර්තා තැබීමක් මේ ලෝකේ පළවෙනි වතාවට මානවයාගේ සිද්ධ වෙන වෙලාව. ওই දිසල සිද්ධි තියෙනවා බ්‍රාහ්මණ ආගමවල උපනිෂද්වල තන නැහැ ස්ථානේ නැහැ. වෙලාව නැහැ. මේ මේ ලස්සන කරුණු ඒක මේට වැඩි බොහොම වැදගත් කරුණු තියෙනවා. නමුත් කාටයි දෙයක්ද කොයි වෙලාවෙ වුණාද කියලා හිතලා හිප එකක්ද වෙච්ච දෙයක්ද කියන්න බෑ. මේ නිදානි කියනකොට ඕන කෙනෙකුට පසුබිම හඳුනගන්න නිසා ඒක බෞද්ධ මේ මූලාශ්‍ර නැතුව කෞතුක කෞතුක කෞතුක වැත්තේ එහෙම නැත්නම් පුරා විද්‍යාත්මක ඔප්පු කරලා බලන්න පුළුවන්. මෙහෙම කාලේ මෙහෙම මිනිස්සෙක් ඉඳලා තියනවාද? මෙහෙම රජ කෙනෙක් ඉඳලා තියනවාද? මෙහෙම තනක් තිබිලා තියනවාද කියලා. ඉතින් මේ තේරවාද ශාසනය අපි මේ පෙන්වන්න හදන මේ නිදාණය මේ තාක්කල් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කුළු ගෙඩියට බිඳින්න බැරි ඒවා. අනිත් හැම ආගමකම හොයලා බලලා තිනවා එකක්වත් නැහැ. වෙලා නැත් පේන්ට ලකුණක්වත් නැහැ. ඔය කියන සාස්තු කෙනෙක් ඉඳලා තියෙන ලකුණකුත් නැහැ. ඔහොම තැනක් ගැන කතාවකුත් නැහැ. ඒකෝට හිටු රජ කෙනෙක් එක්ක සම්බන්ධිකුත් නැහැ. ඔක්කොම ප්‍රලාප. මේක විතරයි මේ තේරවාද ශාසනය පෙන්වන එක විතරයි ඉතිහාසයට තාම බොරු කරන්න බැරි වෙලා තියෙනවා. සිද්ධාර්ථ ගෞතම කියලා මිනිස්සෙක් ඉඳලා තියෙනවා. ඒ මිනිස්සු ගත කරපු තැන් තාම ලකුණු තියෙනවා. අවුරුදු 2600 කට පස්සේ නිසා මේ කියවනකොට මේකේ වටිනාකම වැඩි වෙනවා ඉතිහාසගත පැත්තෙන්. නැත්නම් මේක ඇත්ත දෙයක්, වෙච්ච දෙයක් කියලා. ඉතින් ඒ සඳහා ආනන්ද ස්වාමීන් වහන්සේට කවුරුත් පොත් කියලා දීලා නැහැ. ආනන්ද ස්වාමීන් වහන්සේ ඒතකොට යන්තම් සෝවාන් වෙච්චි ශ්‍රාවකෙක් විතරයි. එයා අහලා තියෙනවා. එයා දන්නවා මේක පස්සට වැඩ යනවායි කියලා. ඒ කෙනාට විශ්වාසය ඇති වෙන විදිහට මේක ලේඛනගත කරන්න, තව කෙනෙකුගේ හිතේ තැම්පත් කරන්න, කාරණාව උතන්ඩ ඕනේ. නිෂ්පාදනයේ හොඳට පැකට් කරනවා, ලේබල් කරනවා. පැකට් නැත්තම් ලේබල් නැත්තම් අන්තර්ගතය පිළිබඳව විශ්වාස කරන්න බෑ. මේ වැඩ පිළිවෙල පස්සේ තමයි අද තියෙන සෑම විද්‍යාත්මක විද්‍යාත්මක එකකම ප්‍රොජෙක්ට් ප්‍රොජෙක්ට් එක ලියන්න ඕන ඉස්සලා. මම මේ කරන්න හදන්නේ මේකයි හඳුන්වා දීමක් කරන්න ඕනේ හැම වචනයක්ම නිර්වචනය කරන්න ඕනේ ඉතිහාසෙ පෙන්වන්න ඕනේ ඒකට යනවා කොළ තුන හතරක් ඊට පස්සේ තමයි පරිශ්‍රණය සඳහන් කරන ඒ නිරීක්ෂණය ඊට පස්සේ නිගමනය මේ ධර්මය මේ පිළිවෙලට ඉදිරිපත් කිරීම පිළිබඳ ව්‍යාකරණ පැත්තක් තියෙනවා ඉතිහාසගත පැත්තක් තියෙනවා ධර්ම කරුණු වල වටිනාකමක් තියෙනවා අසන්නට සහ කියන්නට ගෞරවයක් තියෙනවා භාවිතා කරන වචන වල ලොකු පෙරිල්ලක් තියෙනවා ඒක මේ තාක්කල් ශිෂ්ටාචාරයෙන් හොයානගේ හැම හොඳ දෙයකම මුලට යනකොට බුදුහාමුදුරුවෝ ඕනම ශිල්පයකට මේ අපි ඉන්න යුගයේ දවසින් දවස ඔප්පු වෙමින් පවතිනවා හැම දෙයකම මුල මේකයි කියලා. ඒ නිසා මොනවද කියනොට ඒවම් මේ සුතං කියනකොට මහා විසින් මෙසේ අසන්නදී මේ විදිහටමයි මහාවීරගේ ශාසනයේ සූත්‍රත් කියවේ. මේ භාෂාවමයි. බුදුජානක සමකාලීන හිටපු මහාවීර පිළිබඳව හැබැයි ආනන්ද හාමුදුරුව කියපු තරම් මහාවීරගේ වැරදි පැතිනේ බුදුහාමුදුරුව පෙන්නලා දීලා තියෙන්නේ ඒ තරම් මහාවීරගේ ශාසනය මහාවීරයේ ගෝලෝ නඩත්තු කරලා නැහැ. ඒගොල්ලෝ දැන් මේකෙන් අරගෙන තමයි මහාවීර ශාසනේ නිගණ්ඨර ශාසනේ සූත්‍ර හදලා තියෙන්නේ. හැබැයි මේ විදිහමයි. පංචිල්මයි. සීල සමාධි ප්‍රඥාමයි. රාග දෝෂ මෝහමයි. ඔක්කොම එච්චරයි. ඒක නිසා බලනකොට ඒ සංසන්දනාත්මක බලනකොට බෞද්ධයා කොච්චර පටුද මේක විතරයි දන්නේ මේකවත් හරියට දන්නේ මේ පොතවත් කියවන්නේ කියවලා කෑ ගහනකොට අන්‍යාගමික තීර්ථකයන් හිතනවා මේ මිනිස්සු ගෙම් ගෙයි මැඩියෝ කියලා ලිම් මැඩියෝ කියලා මේ ලෝකයක් මෙච්චර තියෙනවා ඉරිවත් කිරීමක් තියෙනවා මේ බෞද්ධය හිතන්නේ යා විතරයි දන්නේ කියලා ඒ නිසා මේ සංසන්දනය කියලා බලනකොට මම දෙන කාරණාවනේ වැදගත් වෙන්නේ ඉදිරිපත් කරන විලාසේ ව්‍යාකරණේ ඒ වගේම විශ්වසනීයත්වය විශ්වසනීයත්වය ඒක දිනා ගන්න බැරි නම් බණ කියන්න එපා ඒක ධර්මයේ කරන අගෞරවයක්. විශ්වසනීයත්වය දිනාගත්තේ නැති කෙනෙකුට ධර්මයේ දෙන්න හදනවයි කියලා කියන්නේ මුණින් අල්ලපු කලයකට වතුරක් කරන්න හදනවා. මේකෙදී පෙන්නන තියෙන විශ්වසනීයත්වය ධර්ම කරුණ නෙවෙයි ඉතිහාසය. මෙතනේ පෙන්නනවා ඒ වම් මේ සුදන් ඊකන් සමයන් භගවා සාවත්‍යං වෙරති ජේතවනය නාත බින්දිකස් ආරම. මේක නිකන් දැන් හරියට කටපාඩම් කරන සාමා මාමා ආවාය කිව්වා වගේ තමයි. සූත්‍ර පිටකේ කියන ඕන කෙනෙක් දන්නවා. ඉතින් මේක මම එක වාක්‍යයක් කියන එකෙන් මම කියපු දේ ඔක්කොම මම අවුල් කර ගන්නවා. අභිධර්මයේ මේ කැල නැහැ. අභිධර්මයේ ඉතිහාසයක් පෙන්වන්නේ නැහැ. අභිධර්මයේ නිදානයක් පෙන්වන්නේ නැහැ. කුසල ධම්මා අකුසල ධම්මා කියලා කෙලින්ම පටන් අරගන්නේ අන්තර්ගතේ. ඉතින් කියනවා මෙච්චර ලස්සන මේ ක්‍රමයක් ලෝකෙට ඉදිරිපත් කරපකේ අයි අභිධර්මයට නිදානයක් නැත්තේ කියලා. ඒක ගොඩාක් නිදහස කරනු අභිධර්මවාදීන් කියනවා. නමුත් මේක කියනකොට ඕනම කෙනෙකුට කාරණාවට බහ ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ මේ මොකද්ද තවත් ඒ සමේ මුලික කියන පාලි සිංහලට කියවන පාලි වාක්‍යය මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්‍යතුන් වහන්සේ 1250ක් පමණ වූ මහත් භික්ෂු සංඝයා සමග රජගහ නුවර සමීපයේ කොමාර බච්චු ජීවකයාගේ අඹවණේ වසනසේක. තවත් නුවර ජීතවනාරාම නෙවෙයි. ඒක තියෙන්නේ රජගහ නුවර. දැන් මේ පෙන්වන්න තියෙනවා පොඩි ගල් වැටක් ප්‍රවත්න රුගිය කෙනෙකුට මේ රජගහන රුගිය කෙනාට තේරෙනවා ඒක තමයි කුමාර කම්බ අම්බවණේ කියලා සඳහන් කරලා තියෙන්නේ ඒ ළඟ තියෙනවා ඒ රජ මේ කොසල් රජුරුවන්ගේ නෑ අජාසත් රජුරුවන් බිම්බිසාර රජුරුවන්ගේ මාලිකාවක් තියෙනවා බිම්බිසාර රජුරුව මැරුවේ මෙයාගේ පුතා තමයි අජාසත් මෙයා තමයි පළවෙනි ධර්ම සංගායනාව කරේ. ඒකේ ඉඳලා බලනකොට බිම්බිසාර මාලිගාවේ ඉඳලා බලනකොට කිදුකුළු පව්වේ බුදුජානසය සක්මන් කරන මළුව පේනවා. මේක අම්බවණයත් මේ කණින් හැම මහත්තයා හිතුච්ච එකක් වෙන්නේ නැති ගොඩ ගාලා තියනවා දැන්. පෙන්වන්න තියනවා මෙන්න මෙතනයි තියෙන්නේ කියලා. ඒ කියවනකොට තව වාක්‍යයක් කියන්නකෝ. ඒ සමයේ වනාහි මගධ රටට අධිපති වූ වෛදේහි පුත්‍ර වූ අජාසත් රජතෙමි එදවස පැමිණි කුණු පොහෝ දිනෙහි සිව්මසක් හු සිව්මසක් හුගේ අවසන් හි වූ සුපිපි කුමුදු ඇති පුරාසඳ කැල්මෙන් බබලන රැයෙහි රජ පහයෙහි මතු මහල්ලයට නැංගුණේය රජ ඇමතියන් විසින් පිරිවැරුණේ ඒ කියන්නේ එතකොට මේ සිද්ධ වෙනකොට දැන් අපි අරගෙන යනවා කතා ශරීරයට. එතකොට අජාසත් රජුගේ මාලිගාවේ තමයි දැන් කතාව සිද්ධ වෙන්නේ. ඒ බුදුහාමුදුරන් සම්බන්ධ කරලා තමයි කියන්නේ. ඒකට අජාසත් රජුරෝ තමන්ගේ මාතු මහන්තලාවේ රජ පිරිස එකතු වෙලා ඍතුවක් ඉවර වෙන වෙලාවේ ගිම්මාන ඍතුව වෙන්න ඇති මල් පිපිච්ච නැත්තම් ගිම්මානිතු පටන් ගන්න හෝ ඉවර හරි ඍතුව ඉවර වෙන වෙලාව හුදුට හඳ පායලා තියෙන වෙලාවේ ඒ කියන්නේ මාලිගාවේ ඉඳලා බලනකොට හොඳට පේනවා අදලක් තියෙන ඒ වගේනේ මේ ලිං පොකුණු මල් හඳ තරු හොඳට පේන තැනක රජුරෝ රාජසභාව රැස්ලා ඉන්න වෙලාවක් කරන තමයි මේ පළවෙනි චිත්‍රය පෙන්වන්නේ. පළවෙනි ජවනිකාව පෙන්වන්නේ රාජසභාවක් දැන්. පෙන්ලා දැන් චිත්‍රපටිය පටන් ගන්නයි හදන්නේ. ඒ ඒ වාක්‍ය ඉවර කරන්න ඕනේ. ඉක්විති වෛදේහි පුත්‍රෝ මගධාධිපති අජාසත් රජු ඒ පුනු පොහෝ දින මෙසේ උදන්නේය. රමණීයා වතබෝ දේ දෝසිතා රත්ති අභිරූපා වතබෝ දෝසිතා රත්ති දස්සනීයා වත බොහෝ දෝසිතා රත්ති. පාසාදිකා වත බොහෝ දෝසිතා රත්ති. ලක්කනඤ්ඤ වත බොහෝ දෝසිතා රත්ති. කනනු කවජ්ජ සමනාවා බ්‍රාහ්මනාවා පෛරුපාසෙය්‍යාම යන් යන්තෝ පෛරුපාසතෝ චිත්තං පසීදේයාති බවත්නි ආශ්චර්යයි රාත්‍රිය සඳරැසින් සිත් කළුවේ බවත්නි රාත්‍රියේ සඳරැසින් විශේෂයෙන් සෝබනය. බවත්නි රාත්‍රියේ සඳරැසින් දැකුම් කල්වි. බවත්නි රාත්‍රියේ සඳරැසින් ප්‍රසාද ජනකය. බවත්නි රාත්‍රියේ සඳරැසින් කරන කොටගෙන ලක්ෂණීයයයි. යමකු ඇසුරු කරන අපගේ සිත පහදන්නේ නම් එසේ වූ කවරනම් මහණෙකු බමුණෙකු අද අපි අද අපේ අද අපි එළඹ ඇසුරු කරන්නෝ කරන මොද කරන්නමෝ කරන්න මොද යනුයි. ඒ කියන්නේ හඳලා බලන්න හඳ බලාකුළු නැහැ, හඳේ ලප නැහැ. බොහොම ලස්සන අපිට ගස් කොළන් වල ඉපාදානතෝ පේනවා. එවැනි ලස්සන හඳක් වගේ අපි ආශ්‍රය කරන අපේ කල්යාණ මිත්‍යා කවුද? හඳ වගේ අපිට මේ වගේ පිරිච්චකමක්, නිර්වුල් බවක්, වර්ණ මේ දැක්කුම් කල බවක් වෙන අපිට අපිට ඉන්නවද අපි අසුරු කරන කුල දේවතාවෙක්. කල්යාණ මිත්‍රෙක් ඉන්නවද කියලා අජාසත් රජුරෝ මේ අර පිරිසට ආයසභාවින රාජ ඇමතිවරුන්ටයි මේ කතා කරලා කියන්නේ උදම්මැනීමක් කරනවා මේ Taman ඉන්න මොහොත කොච්චර හඳ නිසා බබලනවාද වගේ අපේ ජීවිතේ ආධ්‍යාත්මික වශයෙන් හඳතරු තියනවාද එහෙම නැත්නම් කල්යාණ මිත්‍ර ඉන්නවාද කියලා. එවං උත්තේ අඤ්‍යතරෝ රාජා මච්චෝ රාජානම් මගදා මගදං අජාසත්තුම් වේදේහි පුත්තං ඒ තදවෝච අයං දේව පූරණෝ කස්සපෝ සංගිච්ඡේව ගණේච ගණාචරියෝච ඥාතෝ යස්සසි තිත්තං කරෝ සාදු සම්මතෝ බහුජනස්ස රත්තඤ්ඤෝ චිරපබ්බජිතෝ අද්දගතෝ වයෝ වයෝ අනු අනුප්පත්තෝ තං දේවෝ පුරාණං කස්සපං පෛරුපාසතු අපේව නාමං දේවස්ස පුරාණං කස්සපං පෛරුපාසතෝ චිත්තම් පසීදේයාති ඒව වුත්තේ රාජා මොගදෝ අජාසත්තු වේදේහි පුත්තෝ තුන්හි අහෝසි එතකොට ඒ රාජසභාවේ ඉන්න එකැමතිවරේ පූර්ණ කස්සපගේ ගෝලියෙක්. එයා කියනවා දෙවන් ආංශේ මම දන්නවා ආධ්‍යාත්මික ගුරුරෙක් පූර්ණ කස්සප කියලා. ඊට පස්සේ එයාගේ ಗುಣ චරිතය කියනවා. චරිත සාහිතිකයක් දෙනවා. ඒ වචන ටික කියන්න ගණෝ ගණාචාරියෝ ගනීච ගණාචරියෝ ඥාතෝ යස්සසි තිත්තිකං කරෝ ඥාතෝ යසස්සි යසස්සි තිත්තිකං කරෝ තිත්තිකං කරෝ ඒ කියන්නේ ශාස්ත්‍රෝරේ කරනු තියෙන ಗುಣ ටික පෙන්වන්නේ ගණය කියලා කියන්නේ විශාල පිටසක් ඉන්නවා ඒ සීලුම දෙනා මේ ආචාර විදිහට පිළිගන්න කවද ඒ නිසා මම ගණාචාර්ය කියලා කියනවා ඥාතෝ කියලා කියන්නේ ගොඩාක් මේ පැවිදි පිරිසට අමතරව ආධ්‍යාත්මික සමාජයට ඥාති පිරිසක් කරන යමක් කමක් කරන්න පුළුවන්.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 එහෙනම් විමුක්ති පෙතක් පෙන්නනවා තිත්ත කියලා කියන්නේ තොට කියන එක ගඟක් තියෙනවා නම් හැමතැනම ගඟට බහින්න බෑ. මොකද කිඹුලෝ ඉන්නවා, කටුකොහල් තියෙනවා, මඩ තියෙනවා. ඒ නිසා මිනිස්සු බහලා බහලා පෑගිච්ච පාර තමයි දන්න මිනිස්සු වනසීපාව වුණත් වතුරට බහින්නේ. හැමතැනම බයිනේ බහින පොරට කියන්නේ තිත්ත කියලා. තීර්ථංක තීර්ථක කියලා අදහස ඇවිල්ලා තිනවා. අන්‍ය තීර්ථකයන් කියලා කියන්නේ සරුවචන් වහන්සේ බහැපු තොටෙන් නැතුව වෙන තොටකින් බහින්න හදන අයට කියනවා. සරුවචන් වහන්සේ තීර්ථකෙක්. තොටක් පෙන්නන කෙනෙක්. නමුත් ਸਰවචනාසික වචනෙන් අනික් අත්තන්ට තීර්ථක කියන නම පාවිච්චි කරනවා. තොටක් ඇති. මෙයා තීර්ථ තීර්ථකම් කරෝ. මෙයා අරයන් කියන්න එපා මෙයාකට යන්න එපා මගේ නිෂ්පාදනයක් තියෙනවා. මෙන්න මෙතනින් පහිමු කියලා පාරක් පෙන්න කෙනෙක්. කියන්නේ ටික. රජු මෙසේ කී කල්ලි නෑ නෑ ඒක ඉවර කෙරුවේ නෑ. තීර්ථකම් කරෝ. තීර්ථකම් කරෝ සාදු සම්මතෝ බහුජනස්ස සාදු සම්මත කියලා කියන්නේ හොරකමක්කේ මරකමකේ නෙවෙයි මේ නමක් දෙන්නලා තියෙන්නේ. එයා මේ සාමාන්‍ය ශාස්ත්‍රු කෙනෙක් විදියට එහෙම නැත්නම් නායකයෙක් විදියට නමක් දෙන්නලා තියෙන්නේ මේ හොර කණ්ඩායමක නායකයෙක් හෝ ත්‍රස්තවාදී නායකයෙක් නෙවෙයි. සම්මතයි සාදු සම්මතයි. සත්පුරුෂයන් විසින් සම්මතයි. අනිත් එක බහුජනස්ස. සාදු සම්මතෝ බහුජනස්ස කියලා කියන්නේ සම්මත වෙලා තියෙනවා ලෝක ජනතාවත් පිළිගන්න කැමති මිනිසයා කෙනෙකුට පාරක් කියලා දෙන්න පුළුවන් මිනිස්සෙක් කියලා පිළිගන්න පුළුවන් නමක් තියෙනවා. රත්ත්‍ඤ්ඤු කියලා පබ්බජිතෝ. රත්ත්‍ඤ්ඤු කියලා කියන්නේ එයාගේ මේ කීර්ති නාමයේ පැරණි ඊයේ පෙරද ජනප්‍රිය වෙච්ච කෙනෙක් නෙවෙයි. බොහොම කාලයක් එයා ඒ නමගේ කීර්ති නාමයේ පවත්ලා තියෙනවා. අද්දගතෝ වය. චිරපබ්බජිතෝ කියලා කියන්නේ මේ පැවිදිලා බොහොම කාලෙ. මේ ඊයේ පෙරද පැවිදි වෙලා අලුතෙන් බණක් කියන කෙනෙක් නෙවෙයි. කාලයක් ඔප්පු කරපු එකක්. අද්දගතෝ කියලා කියන්නේ පාර අද්ද අද්ද මාර්ගය කියන දීර්ඝ මාර්ගය ඒකේ සෑහෙන දුරක් ගිය කෙනෙක්. Taman කියන දේ අනුව ජීවත් වෙලා රටේ නමක් ඇති කරගෙන තියෙනවා අලුත් මතයක් ඉදිරිපත් කරන කෙනෙක් නෙවෙයි. තහවුරු කෙනෙක්. තහවුරු වෙච්ච කෙනෙක්. අනුපත්තු ඒ ක්‍රමයටම එයා ඒකට ආවේ අප්පගේ තාත් ගුරුවරගේ බූදලින් නෙවෙයි. එයාම පියවර පියාගෙන කවුරු රැවිලා යෝරජකමත තනතුරක් දීලා නෙවෙයි. තමා විසින්ම ඇති කරගත් එකක් අද්දගතෝ මේ පාර ඇවිදගෙනමයි ගිහිල්ලා තියෙන්නේ. අද්දගතෝ මේ මේ තමයි මේ සාමාන්‍ය රටේ ජීවත් වෙන නායකයෙකුට පවතින සම්මතනන් ටික මේ මේ විදිහට ඉතින් සත්සාස්ත්‍රුණ අංශලාම ඔක විස්තර යනවා. වයෝ අනු අනුපත්තු. වය වය කියලා කියන්නේ දැනට මේ මිනිසයා මැද වයස පැනලා. සෙල්ලක්කාරකමට කියන කතාවනේ අනු අනුපත්ව අනුක්‍රමයෙන් වයසේ ඥාන දශකේ පනලා ඉන්නේ. රජු මේ මෙසේ කී කාලේ එක්තරා රජ ඇමතියෙක් වෛද්‍යෙහි පුත්‍ර වූ මගධාධිපති අජාසත් රජහට එතකොට රජුරෝ තුෂ්ණින් බාහිරට පත් වෙනවා කියලා කියනවා. එහෙම නැද? කියන්නේ රජහට දේවයන් වහන්සේ මේ කාශ්‍යප ගෝත්‍ර ගෝත්‍රික පූර්ණයෝ පැවිදි මුලුවක් ඇත්තෝද පැවිදි ගණයා ඇත්තෝද වෙති. ඝනාචාර්ය සිංහලෙදි කියවන්නේ. හරි හරි කියවන්න. ඝනාචාර්යද වෙති. ප්‍රකට ප්‍රකටය කීර්තිමත්හ බොහෝ දෙනා විසින් සත්පුරුෂයෙකයි සම්මත වූ තීර්ථකර කෙනෙක. චිරාත් චිරරාත්ඥය පැවිදි වූ බොහෝ කල් චිරරාත්‍රඥය. චිරරාත්‍රඥය පැවිදි වූ බොහෝ කල් ඇත්තෝය. දෙතුන් රජ පරපුරක් තරම් කල් ඉක්මවා සිටියෝය. මහලුයට පැමිණියෝය. දේවයන් වහන්සේ මේ කාශ්‍යප ගෝත්‍රික පූරණයන් වෙත එළඹ ඇසුරු කරන සේක්වා කාශ්‍යපීය පූරණයන් වෙත එළඹ ඇසුරු කරන දේවයන් වහන්සේගේ සිත පහදන්නේ නම් ඊතා එහෙකයි. කී මේ වචන කීය. මෙසේ කී කල්ලි වෛද්‍යේහි පුත්‍රෝ මගද මගදාශ්වර අජාශ්‍රත රජතෙමේ තෘෂ්ණී භූත විය. ඒකට ඒකෙදි ඒ ඔක්කොම ලස්සනට කියලා නිකන් නැවතීමේ ලකුණක් තියෙනවා රජුරු ඒකට බුම්මගෙන හිටියයි කියලා. මෙච්චර ලස්සන ආරයක් කිනෝ බෝල වහන්සේ මේ හඳ දැකලා මේක මේ ලප නෑ වලාකුළු නෑ දූවිලි වලා නෑ සමනීයයි අනී එහෙම ආස්ෘණාංශනමක් ඉන්නවනම් අපිට කියලා කියනවනේ පූර්ණ කාශ්මීර ගෝලෙ දෙනවා සම්පූර්ණ අර චරිත සාතික එතකොට අජාසත් රජුරෝ මොනවක් කියන්නේ ඒ කියන්නේ අනේ හොඳයි ඒක මට ලැබේවා කියලා ස්තුති කරන්නෙත් නෑ. නෑ නෑ ඔයා ගැන මම දන්නවා. මට කියන්න දෙන්න එපයි කියලා රජ කෙනෙක් වශයෙන් වචන ප්‍රකාශ කරන්නෙත් නෑ. මෙන්න මේ තූර්ණී භාවයට තමයි මෙතන අවිරුද්ධ ප්‍රතිපදාව කියලා කියන්නේ. රජුර මෙයා ගැන සම්පූර්ණයෙන්ම දන්නවා. මේ මෙයා ඉන්නේ එයා ගැන පැහැදිලි බවක් දන්න එයා කතාවෙන් තේරෙනවා. හොඳයි. ඒ ඒකට මේ දක්වන ප්‍රතිකාරයට තූෂ්ණී භාවය කියලා කියන්නේ. අඤ්‍යතරූපි කෝ රාජා මච්චෝ රාජානම් මගදං අජාසත්තුම් වේදේහි පුත්තං ඉරිතදවෝච අයං දේව මක්කලී ගෝසාල සංඝී චේ චේ චේව සංඝී චේව සංඝී චේව ගණීච ගණාචරියෝච ඥාතෝ යස් යසස්සි තිත්තං කරෝ සාදු සම්මතෝ බහුජනස්ස රත්තඤ්ඤෝ චිරබප්පජිතෝ අද්දගතෝ වායෝ අනුප්පත්තෝ වයෝ අද්දගතෝ වායෝ අනුප්පත්තෝ තං දේවෝ මක්කලින් ගෝසාලං පෛරුපාසතු අපේවනාමන් දේවස්ස මක්කලින්ගෝසාලං පෛරුපාසතෝ චිත්තං පසීදේයාති එවං උත්තේ රාජා මගදෝ අජාසත්තු තුන්හි අහෝසි අර විදියටම මේ මේ සූත්‍රය දැන් දිගට යනවා සාමාන්‍ය පිටිපස්සට යනකොට ওই වගේ වාක්‍ය ඊට පස්සේ කෙටි කරනවා.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 එයාගේ ගෝලයා එයා අනුගමනික නැමැතිවරයා ප්‍රසාදයටපත් වෙච්ච එක පිළිබඳ රජුරු අප්‍රසාදේ පළ කරන්නේත් නැහැ. හැබැයි මක්කලි ගෝසාල පිළිබඳව රජුරුගේ ප්‍රසාදිකුත් නැහැ. ඒ කියන්නේ මේ කියන පදවලට අමතරව රජුරුවන්ට හැඟීමක් තියෙනවා මේ මේ කවුද කියන්නේ කියලා. ඉතින් ඒ නිසා ඒකෙදිත් ඒ ඒ වාක්‍යෙමනේ තියෙන දිගටම මේ අරිට වැඩි වෙනසක් නැහැ නේ. මක්කලි ගෝසාලේ ගුණ ප්‍රකාශ කරනකොට පුරාණ කස්පගේ ගුණ ටිකමනේ කියලා තියෙන්නේ. ඒ සිං ඒ ගුණ ටික විතරක් ආයසරක් කියන්නේ මක්කලි ගෝසාල අර්ථය තියෙන එක ටික. පාලිය සම්. සිංහල ටික. ඒක සිංහල ඔක්කොම කියනවා. නෑ ගුණ ටික විතරක් ඝනෝ ඝනාචාරියෝ. පැවිදි ගණයා ඇත්තෝද ඝනා ඔය කියන්නේ මක්කලි ගෝසාලද? ඔව්. පැවිදි ගණයා ඇත්තෝද ඝනාචාර්ය වෙති. ප්‍රකටය කීර්තිමත් තීර්ථකම් තීර්ථකම් කර කෙනෙක් තීර්ථකම් කර තීර්ථං කර තීර්ථං කර කෙනෙක් බොහෝ දෙනා විසින් සාදු යයි සම්මතහ රත්තං රාත්‍රඥය පැවිදි වූ බොහෝ කල් ඇත්තෝ රජපරපුරක දෙක තුනක් ඉක්ම යන තරම් දික් කලක් ගෙවූහ ගෙවූෝය පැසීම් වයසට පැමිණියෝය දේවයන් වහන්සේ ඒ ගෝසාල මක්කලීන් ඇසුරු කරන සේක්වා මක්කලි ගෝසාල කියලා කියන්නේ අජිත ගේසකම් මක්කලි ඔයත් ඔය වචනෙට හොඳ නමක් තියෙනවා මට මතක නැහැ මේ අරකේ නම කස්සබ පූර්ණ පවතින නිසා පූර්ණ කස්සප කියනවා. ගෝසාල තමයි නම. මක්ඛලි ගෝසාල කියලා කියන්නේ ගෝණියක් අඳගෙන ඉන්න නිසාද නෑ ඒකට අජිත කේස කම්බල. නෑ අජිත කියන්නේ කේස් වලින් හතු පිව්වා. මේකට ඒ වගේ තියෙනවා ඒ ඒව හය දෙනා ඒ කාලේ මේ බුදුජානනාථයා සමාන කීර්ති ප්‍රශංසා දිනාගත්ත කට්ටිය. අපි දැන් යනවා දිගටම මේ ටික කියවගෙන. සිංහල ටික විතරක් කිව්වත් ඇති මේ ශාස්ත්‍රුන් වහන්සේලා හය දෙනාගේ නම් කියන්න මක්කලි ගෝසාල දැන් කියෙව්වා. ඊගාවට ඉස්සලම් පුරාණ කස්සුත්. හරි ඒක හරි. ඊගාවට අජිත කේශ කම්බල. ඔව් අජිත කේශ කම්බල සිංහල පරිවර්තනය නැද්ද? කේශ කම්බල කියලා කියන්නේ කෙස්ලොම් මේකක් හැටියක් කරන්න නැති කියලා. නෑ ඒ කියන්නේ මේ එයා මේ අජිත කේශ කම්බලගේ තිබිලා තියෙන්නේ එයා ඊ타මත්ම මේ රූක්ෂ ප්‍රතිපatti ධර්මයි කියන්නේ දිග කෙස් අරගෙන කෙස් වලින් ගියපු රෙද්දක් අඳින්න. ඒ නිසා ඒක කවදාවත් දිරන්නේත් නැහැ. හොදෝද පාවිච්චි කරන්න පුළුවන්. ඒ රෙද්ද විතරයි අඳින්නේ. ඉතින් ඒක නිසා යාට ඇඳුම් පිළිබඳ කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මිනිස්සු හරියට සලකනවලු මේ දුතාංගදාරි වගේ රූක්ෂ ප්‍රතිපatti සහිතයි කියලා. එයාටත් අර වගේම චීත්‍රාවයක් රටේ පැවතිලා තිබිලා තියෙනවා. පකුද. පකුද කච්චායන. ඒකේ නම විස්තර කරන්නේ නැහැ නේ. ඒකට එයාගේ නම කච්චායන. ඒ පකුද කියලා කියන්නේ කුරුළු පිහාට වලින්ද කොහෙද හදලා තියෙන්නේ මේ ඇඳුම මම හිතන්නේ පකුද කියලා කියන්නේ මේ පියාකුසන්ගේ තටු වලින් හදලා තියෙන්නේ ඒක නිසා ඒ නමින් එයා ප්‍රසිද්ධයි කත්‍යාන ගෝත්‍රික කියලා කියන්නේ ගෝත්‍රී පකුදයෝ ආ ඒ කියන්නේ කච්චාන ගෝත්‍රයෙන් ආව පකුද කියන පුද්ගලයා වෛරාටික පුත්‍ර සංජයෝ සංජ බෙල්ලට්ටි පුත්‍ර මොකද්ද වෛරාටික වෛරාටි පුත්‍ර සංජයෝ සංජය බෙල්ලට්ටි පුත්‍ර සංජය බෙල්ලට්ටි පුත්‍ර තමයි මේ සාරිපුත්ත මොග්ගල්ලාන ඉස්සර ඉඳලා තියෙන්නේ ඒ මේ සංජය බෙල්ලට්ටි පුත්‍රේ ගෝලෙ විදිහට තමයි. ඒක නිසා සංජය බෙල්ලට්ටි පුත්‍රගේ කට්ටිය ඩිග්ගටම පුත්‍රජාන අතර බැලලා තියෙනවා. මගේ ගෝලියෝ ගන්නවායි කියලා. සාරිපුත්ත මොග්ගල්ලාන දෙන්නම එහෙට ගිය නිසා බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙන්නේ ඒ සංජය බෙල්ලට්ටි පුත්‍රගේ ගෝලිය තමයි බුද්ධ ඥානසේ පෙරහැර පිටිපස්සෙන් යන ගමන් දිගටම බැන බැන යනවා. මේ මොකද ඒගොල්ලන්ට හිටව ප්‍රධානම බලාපොරොත්තු තිබ්බේ මේ මොකද්ද ඒ බමුණු සහෝදර දෙන්න පිළිබඳව ඒ දෙන්න පැවිදිලා සරුවචන් ආසිගේ අග්‍ර ශ්‍රාවක වුණා. ඒ කට්ටිය සංජය බෙල්ලට්ටි පුත්‍රයා. ඊගාව ඥාත පුත්ත නිර්ග්‍රන්ථයෝ ඒ කියන්නේ නිගණ්ඨනාත පුත්ත. එතකොට ශාස්ත්‍රාස්වලු. ඒ හත ඒ මේ හය දෙනා ගැනම මේ බේදේ රජුරවන්ට කැබිනට් එකට වාර්තා වෙනවා. කැබිනට් මිනිස්ටර් කෙනෙක් කියනවා මේ හඳ බැබළුවා වගේ ඉන්දියාවට ලොකු එළියක් මෙහෙම හය දෙනෙක් ඉන්නවා. ඇයි දෙවන්නාංශේ නෑ දෙවන්නාංශේ ඒ කෙනාට ප්‍රිය වෙනවා නම් ওই කියන බලාපොරොත්තු වෙන හඳ එළිය වගේ ආධ්‍යාත්මයට මේ එලියක් ලබා ගන්න පුළුවන් කියලා කැබිනට් ලෙවල් එකෙන් තමයි මේ රජුරවන්ට මේක හම්බ වෙන්නේ රෙකමෙන්ඩේෂන් එක. පාලිසි මල් වෙනවා. ඊගාට මොකක්ද තියෙන්නේ? විස්තරي අර ජීවකතුමේ සිංහලෙක විතරක් කියවන්න. ඉවෙලේ වනාහි කෝමාර බච්ච ජීවකතිමේ වෛද්‍යෙහි පුත්‍ර මගදාධිපති අජාසත් රජුට නොදුරෙහි නිහඬ වැහුන්නේ හුන්නේ වෙයි. ඉක්බිත්තෙන් වෛද්‍යේහි පුත්‍ර මගධාධිපති යජාසත් රජතෙමේ කෝමාරබච්චු ජීවකයා අමතා යහළු ජීවක යුස්මතා වූ කලී කවර හේන් කිසිත් නොබැන ඉන්නේ දැයි කිය. එතකොට මේ කෝමාරබච්ච කියලා කියන්නේ එක පැත්තකින් මානව ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ මිනිසෙක්. බමුණෙක්ගෙන් තොරව බමුණෙක්ගෙන් තොරව නේ කියන්නේ දෙන එක. වෛද්‍ය ශාස්ත්‍රයේ ඉස්ලාම වතාවට නම්බුකාර විදිහට කරපු එක මනුස්සයා මෙයා. ඊට ඉස්සෙල්ලා වෛද්‍යවරුන්ට බමුණන්ගෙන් තිබුණ විශාල නිඳා. මොකද මේ යාගය සහ හෝමේ පමණයි ලෙඩ වෙච්චාම කරන්න කියලා බමුණු කියලා තිබුණේ. එතකොට බමුණ ගාවට තමයි යන්න ඕනේ. ඌ කරගෙන කුකුල කරන බල්ලෙක් කරන කියලා හෝම කරන එක විතරයි. වෛද්‍යවරු යතරමෙද හොයාගත්තනේ බේත් වලින්. එතකොට බමුණන් කරපු දේ ඒ වෙදකම් කරන මිනිස්සු නීචයෝ බල්ලෝ බලුසරව කියලා සම්පූර්ණ අර පොත් පුච්චනවා අර මිනිස්සු මේ නීච කරලා සලකනවා ඒ නිසා කිසිම වෛද්‍ය ශාස්ත්‍රයට නැගින්න දීලා තිබිලා නැහැ. වෛද්‍ය ශාස්ත්‍රය සම්පූර්ණයෙන්ම කාබාසිනිය කරලා තියෙනවා කුලබේදයට යන කරලා. ඊට ඉස්සෙල්ලා ඒ නිසා ඒ වෛද්‍ය ග්‍රන්ථවල ලියලා තියෙනවා වෙදෙක් ඉන්න තැනකට, ගෙදරකට පින්ඩපාතයක් යන්න එපා. වද වෙද ගෙදරකින් පින්නපාත බෙදුවොත් සැරවහා ලේ විදියට සලකලා ඒක විශ් කරන්න කියලා. ඊට පස්සේ ලේ සැරව කරන බල්ලෝ කියලා වෛද්‍යවරුන්ට වෙනම බැලලා තියෙනවා. මොකද නම්බුව ලැබිය යුත්තේ බ්‍රාහ්මණයන් පමණ නිසා. ඒක ඒගොල්ලන්ගේ පොත්වල තියෙනවා. නමුත් ජීවකෝ මාර්ගපච්ච රාජකීය වෛද්‍යවරයෙක් බාරපත් කිරීම සර්වචන් වහන්සේ මෙහා වෛශ්‍යාවට පද්දරුවේ විෂිකෙරුවා පිරිමි දරුවෙක් නිසා දැන් අපේ පැති වල ගම් පැති වල බැල්ලියක් වදපුවාම බලු පැටව තියන බැල්ලිය විසිකනවනේ. බැල්ලිය ගිහලා අර නිරෝ හැරි දාන බල්ලෝ තියාගෙන ඉන්නවා. පූස වදපුවාම අඳුරන්න බෑ පූසගේ ලිංගය අඳුරන්න බෑ නැත්තම් පූසියෝ තියා ගන්නවා පූසෝ විසිකනවා. පූසන් කියන්නේ වල්බාව කියලා උන් කැලේට යනවා. මේ වගේ තමයි පිරිමි දරුවෝ වෛශ්‍යව ගැහන දරුවෝ තියා ගන්නවා වෛශ්‍ය වෘත්තියට. පිරිමි දරුවෝ කම්පෙච්චවම කරදරේ කියලා විසිකනවා. ඉතින් මෙයා විසිකිරුවට පස්සේ පාන්දරම ගිහිල්ලා දානවා ගැල් යන්නේ පාන්දරනේ ගැල් යන මේ කෝච්චි පීල්ල වගේ හැරිච්ච වල තියෙනවනේ. අන්නේ වලට බෙල්ල තියලා තියනවා දරුවා ගෙනියලා. 16ක්. ඉතින් හරි ගොනා ගිහිල්ලා හිටිනවා ඊතන. යන්නේ ඉස්සරහට. ඒතර ගල් කරත්තේ ඉන්නේ ඔය කවුද රාජකුමාරේ. බලනකොට ගුලියක් පේන තියෙනවා බහැලා බලනකොට දරුවෙක්. ඊට පස්සේ ගිහිල්ලා රජුරණ දෙනවා. ඊට පස්සේ රජුරෝ මෙයා කුමාරයන් දුවෙන බත් කවලා කොමාරක බච්ච කියන්නේ ඒකයි. මේ ජීවක කියලා නම තියෙනවා පණ තියෙනවාද කියලා බලන්නේ ආවේ. යනකොට පාරයිනේ කසල ගොඩක ඉන්නවා. පණිවිඩකාරයෙක් කරනවා ඔය ඔය කපුට කොටන්න හදන්නේ මේකට දරුවට පණ තියනවා කියලා බලන්න. ජීවකද කියලා බලන්න කියලා කියනවා. ජීවක කියන නිසා තමයි නැතිනේ. පස්සේ මෙයා දිනු වෙලා දිසාපාමෝ කාචාර්ය ගාවට ගිහිල්ලා වෛද්‍ය ශාස්ත්‍රය ඉගෙනගෙන සරුවචන්හන්සේට උපස්ථාන කරනවා. ඊට පස්සේ මෙයා කැබිනට් මිනිස්ටර් කෙනෙක් වෙනවා. ජීව කුමාර වෛද්‍යයා මේ කෙනා අනික හය දෙනා ගැනව සාස්ත්‍රුන් ගැන කතා කරනවා මෙයා කතා කරන්නේ කරබන් ඉන්නවා. එතකොට රජ්ජුරුව අහනවා කැබිනට් එකේ ඉන්න එක්කෙනෙක්ගේ මොකද උඹ ගොළු වෙලා වගේ ඉන්නේ කියලා. එතකොට තමයි එයා ਸਰවඥාන්සේ ගැන කතා කරන්නේ. ඉතින් මේක තමයි ඒ රජ කෙනෙකුගේ තියෙන රාජ මේ මොකද්ද? රාජනීතිය කියලා කියන්නේ. එයාගේ මිනිස්ත්‍රිකේ ඉන්න උගදෙලි බඩු විකුණන්න හදනවා. හැබැයි රජුරෝ දන්නවා ඒගොල්ලෝ ගැන. හැබැයි රජුරන්ට ඕන කෙනා ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. රජුරෝ එයාගෙන් අහන මොකද ඔබ කතා කරන්නේ නැතු ඉන්නේ කියලා.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 මම ඒ කොට්ටිය උසස් කරන්න ගියෙත් නැහැ කියලා රජුරෝ රාජ්‍ය තන්ත්‍රේ පවත්තන්නේ මේ අනවශ්‍ය විදිහට කාටවත් වෛරකාරකම් ඇති කරන්නේ නැතුව. ඉතින් ඒකෙදි පේනවා මේ රජුරෝගේ රාජ්‍ය තන්ත්‍රය එහෙම නැත්නම් රාජ නීතියේදී ඒ රජුරෝ කොච්චර මෝරලා තියෙනවද කියලා. බුදුරජාන් වහන්සේ ගැන අහන්න ඕන කෙනා කතා කරන්නේ නැහැ. අනිත් ඔක්කොම කතා කරන්න ගියාම මේගොල්ලෝ අරයා ගැන මෙයා ගැන එනේ විස්තර කතා කරන රජුරෝ බුම්මකට ඉන්නවා. ඉඳලා අහනවා ජීවක රජුර දන්න හොඳටම ජීවක තමයි බුදුහමරට කනෙක්ටඩ් කියලා. මිනිහා කතාන මොකද ජීවක උඹ මේ නිස්සද්දව ඉන්නේ. එතකොට තමයි ජීවකට අවස්ථාවක් ලැබෙන්නේ. ප්‍රසිද්ධ කරන්නේ මේ වගේ තමයි ආනන්ද හැමදුරොත් බුදුජානනාංශයේ පස්තායකතාන්සොල්ට යනකොට ඔක්කොමලා කියනවා ඊයපන් ඉදිරිපත් යන බුදුහමරට කවුරක් හදලා උපත්තාන්නේ. නෑ බුදුහමරට ඕන මට කියයි. මම කියන්නේ ඒතර බල්ල බල්ලේ කවුරක් හරි ආනන්ද බුදුහාමරෝ කියනවා මේ ආනන්දට බැරි වෙනවා. හොඳයි මම කරන්න මට නීති හත් දාන්න තියෙනවා. මේ බුදුහාමරන් නීති දාන්න. මට වරහක් ඉල්ලන්න තියෙනවා. ඒ ඔක්කොම ඉස්සරහා ඒ වැඩේ කරුවට පස්සේ ආනන්ද හාමුදුරුවෝ බුදුහාමරට උඩින්. ඉතින් ඒකල කරන වැඩේ බලන්න මේ ඔක්කොම කටපාඩම් කරගෙන නිදාන සහිතව අපිට ඉදිරිපත් කරනවා. ඉතින් ඒක නිසා කෙනෙක් පත් කරනවද එයා ඉදිරිපත් කරනවද කියන එක සබාවට වගකීම එන විදියට කරන ක්‍රමේ තමයි මම ඉදිරිපත් කරනවා මම කරනවා මට ඡන්ද දීපල්ලා කියලා කෑ ගහන්න යන්නේත් නැහැ. තමුෂ කරනවා කියලා පත් කරන්නේ නැතුව මේ දෙක අතර අපන්නක ප්‍රතිපදාවක් තියෙනවා. පූර්ණ නිගමනයක් නෑ. ඒ වෙලාවේ මතු කර ගන්න ක්‍රමය. ඉතින් ඒක මේ හරි විවේකයෙන් කරන්න ඕනේ වැඩක්. හදිසියේ තක්කු මුක්කේ අර කරන්න ඕනේ මේක කරන්න කරන්න ගියොත් අපිට ගන්න විනිශ්චය උගා කරලා කල්යද ආදින්න. ඒ නිසා ඒක විවේකීව ඒ දේ වෙන්න ඕනේ දේ සුදුස්සා ඉදිරිපත් වෙන එක ඉදිරිපත් වෙන තත්ත්වයටපත් කර ගන්නවා කියන එක මුළු ඊට පස්සේ කරන හැම වැඩේම ජයග්‍රහණේ තීන්දුව කරනවා. එහෙම නැතුව කෙනෙක්පත් කරලා හෝ තමා විසින් පැනලා දීලා හෝ ගියොත් ඒ කරන වැඩේ දිග්ගටම ගඳයි. ඒ දිග්ගටම රවුම් හිලකට හතරස් කුණ්‍යක් ගැහුවා වගේ තමයි. ලෝසාංශ ඉන්න තාක්කල් මම දැකලා තියෙනවා සංඝ සභාවල් කැඳෙව්වට කද්දාක ලෝක සාහිත්‍ය මත ඉදිරිපත් කරන මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මේ නමලා ඉතින් එකතු වෙලා ගන්න තීන්දුවක් මුද්දටම දන්නවා ලෝක සාහිත්‍ය ගන්න ඕන තීන්දුව මේකයි කියලා. ඒ තීන්දුවට එනකන් හෙලත් අඩු කරගෙන ඉන්නවා. ඒ තුනට පස්සේ හොඳයි දැන් වෙලා ගියායි නේ. අපි එහෙනම් ඒ අන්තිමට කියපු තීන්දුවට එකම යමු කියනවා ඔක්කොමලා කරකවනවා එතකන්. ඒකට කියන්නේ මඩවනවා කියලා. කොලගොන් ගහනවා කියලා කියන්නේ. මඩවන්නේ මඩවලා මඩවලා ඉතින් ඔක්කොම බලනකොට අන්තිමේදී ඔක්කොම ඒ වෙලාව හා කියනවා බලනකොට ලොකු සාන්තියට ඕන දේ ඉබේට සිද්ධ වෙනවා කවදාකවත් පවරන්න යන්නෙත් නැහැ ඒ කවුරු ඒතකොට කවුරු හරි කැම්පේන් කරලා ලොබි එකක් අරගෙන යනවනේ කවුරු හරිපත් කරන්න ඕනේ කියලා ආ ඉදිරිපත් කරනවනේ දරස් කාලා ඒක ලොකු සාන්ති වැඩි ඉදිරිපත් කරන්න හරිනවා ඉතින් එයා ඉදිරිපත් කරාට ගණන් ගන්න තව කාගෙරි මත හොඳ නැහැ නේ එකට යන්නේ මත තියෙනවා අරක මමතක වෙන ගම මත විමසලා විමසලා විමසලා ලොකු සාංශයට ඕනේ දැන එනකන් අපි එන හෙටට කල් දාමු කියනවා නැත්නම් හරි මහන්සියෙන් අපි මේ චින්දිට එමු කියනවා ඒක නේ ඇඟට නොදැනෙන්න කරන්නේ අද දේශපාලනේ තියෙන දැඩි ආතතියකනේ එලවාගෙන ගිහිල්ලා මට මේක ඕනෙමයි නැත්තම් වහ කනවා කියන එකක් නේ මේ තන්නේ කර දේශපාලනයක් මේ කතා කරන්නේ රාජ්‍ය සභාවක් රජ කෙනෙක් මෙහෙවන හැටියක් රජුරණ ඕනකම තියෙන ජීවකට කියලා කතා කරනවා. ඇත්තට ජීවක සත්‍ය දන්න ශාස්ත්‍රුන් අඳුරන මිනිහ කතා කරන්නේත් නැහැ. ඒක ජීවකගේ හැටි. ඔය කතා කරනවා නම් අඩු කලේ තමයි හෙල්ලෙන්නේ. අඩු කලේ හෙල්ලුනාට ඔබ අඩු කලේ කියලා කියන්නත් නැහැ. යාට ඉදිරිපත් වෙන්න දෙන්නේ නොදීලා කියන්නේ මේ ජනමතය පිළිගන්න කැමති නැහැ. අපි ජනමතය පිළිගන්න එකක් කරනවා. ඇත්තටම ජනමතය කියන එක රජුරෝ කලින් තීන්දුව කරපු එකක් වෙන්න පුළුවන්. නමුත් ඒක සභාගත කරන හැටි සභාවේ අනුමැතියකට ගන්න හැටි ඒක කරන්න දන්නේ නැත්නම් ඒක ඉතින් රාජ්‍ය මේ රාජනීති කියලා කියන දේශපාලන දන්නේ නැහැ. ਸਰවචන්නාංශික ක්‍රමයේ ඇතුළත කිසිම දේශපාලනයක් නැහැ. හැබැයි දේශපාලනේ නැත්තේත් නැහැ. වැඩක් කරනකොට ඔක්කොගම ඡන්දේ එන විදිහට මඩවනවා. හෙම්බත් කරනවා. කරලා කරලා කරලා කරන්න ගියාම වැරද්දක් කියත් හරි ගියත් මේ ඔක්කොම බෙදාගෙන කරන වැඩක් තියෙනවා. දැන් අපි ආන්න යන්නේ ජීවකගේ කතාව. එවිට කෝමාරභච්ච ජීවක කියනුයේ "දේවයන් වහන්ස මේ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ 1250ක් පමණ භික්ෂූහු භික්ෂූන් ඇති මහත් භික්ෂු සමූහයක් හා අපේ අඹ වනයෙහි වැඩ වසනසේක. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණෙන් අරහත්ය සම්්‍යක් සම්බුද්ධය විද්‍යාචරණ සම්පන්නය සුගතය ලෝකවිත්‍ය නිරුත්තර පුරුෂ ධම්ම සාරතිය දේවමිනිසුන්ට ශාස්ත්‍රීය බුද්ධය භාග්‍යවත් යයි ඒ භාග්‍යවත් ගෞතමයන් වහන්සේ පිළිබඳව මෙසේ කල්යාණෝ කීර්ති නිශ්ශබ්දයක උස්වැනැග්නීය කීර්ති શબ્දයක් කීර්ති කීර්ති શબ્දයක නිශ්ශබ්දයක් කියලා කිව්වේ තන්දිකර පච කියන්නේ මහරජතෙමේ ඒ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ අසුරේ කෙරේවා ඒ භාග්‍යවතුන් වහන්සේ අසුරු කරන මහරජුගේ සිත පැහැදෙන්නේ නම් ඒ ඊතා එහෙකැයි කීයේය. යහලු ජීවකය එසේනම් හස්තියානයක් හස්තියානයන් සරසවයි රජ කීය. කියන්නේ නවාරාදී බුදු ගුණත් එක්ක දැන් අපි කියපු ගුණ ටිකක් තියෙනවානේ. නායකයෙකුට අවශ්‍ය වෙන ගුණ ගණා ගණාචාර්ය ඥාතෝ යසස්සී ඒ ටික තමයි ලෝකයා පිළිගන්න දේ. සරුවච්චන් ආනන්දට සේරමක් තියෙනවා. හොඳට මතක තියාගන්න ඒක කියන්න දෙයක් නෙවෙයි. සරුවත් යනස් දෙන්නේ අරහං. දෙවියන් සහ මනුෂ්‍යයන්ගේ අයිත ඕනම කෙනෙකුගේ පූජාවට සුදුසුයි. සම්මා සම්බුද්ධයි. විද්‍යාචාර සම්පන්නයි. ඉතින් එතකොට මේ ටික තියේදී සරුවත් යනස්සේ ඝනාචාර්යයි කියලා නම්බුනාමයක් දෙන්න ගියොත් මොකද වෙන්නේ? සරුවත් යනස්සේ චිර රාත්‍රඥයි කියලා සරුවත් යනස්සේ නම්බුනාම දෙන්න ගියාම මොකද වෙන්නේ? සරුවත් යනස්සේ නම්බුනාමයක් දෙන්න පුළුවන් මිනිහෙක් මේ ලෝකේ නැහැ. එයා දෙන්න නම් සරුවත් යනස්සේ උඩින් ඉන්න එපායි. නිසා ජීවක කියන්නේ අරහය. ඒක කියනවා මේ අහන දෙයක් නෑ. සරුවචනන්සේ කියන අහන දෙයක් නෑ. නමුත් සරුවචනන්සේ අරහයි දිව්‍යයන්ගේ මනුෂ්‍යයන්ගේ සහිත පූජාවන්ට සුසුයි. මොකද පිවිතුරුයි. සම්මා සම්බුද්ධයි විඥාචන සම්පන්නයි සුගතයි. ඉතින් සරුවචනන්සේ කියනවා මනුෂ්‍යයේ ගුණ ගැන කතා කරනකොට සංසන්දනාත්මක සරුවචනන්සේ ගුණයක් කිසිම පෘථග්ජනෙකුට හිතා ගන්නවත් බෑ කියලා. මොකද පෘථග්ජනය හිතන්නේම ලාභ සත්කාර විතරයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේමයි බුදුරජාණන් වහන්සේගේ නවාරදි බුදුගුණ ඉදිරිපත් කළා. ඒක කාටවත් ඉක්මවන්න බෑ. ඒක උද්දුත කරන්නේ නැතුව වෙන මොනවා කිව්වත් ඒක ਸਰවඥාන්සේ කරන නිග්‍රහාවක්. මේ බුදුහාමරෝ පෙන්නලා තිනවා මෙන්න කියනවා නම් දෙවියෙකුට ප්‍රඥෙකුට ඇහුවොත් මගේ ගුණ මේ ටික කියපන් කියලා. ඉතින් ලොකු සාමින්නාන්සේ මේ කාමරේ තමයි මම හිතන්නේ බුදු යනින්දදී. කියනවා බුදු හොඳ ලෝක හොඳට උඩට පැත්තට හැරලා අද්දගත් මෙහෙට hinaන ගමන් කියනවා නම කවුරු හරි කිව්වොත් බුදුහාමුදුරුවෝ කවදාකවත් කාම මිත්‍යාචාරය කරලා නැහැ කියලා මොකද වෙන්නේ කියලා. බුදු ගුණයක්ද ඒක? බුදුහාමුදුරුවෝ කවදා හොරකමක් කරලා නැහැ. බුදුහාමුදුරුවෝ කවදා සතෙක් මරලා නැහැ. කාම මිත්‍යාචාරය කරන කියලා බුදු ගුණයක් වශයෙන් කියන්නේ විලිලැජ්ජ නැද්ද කියලා. අනේ බුදුහාමුදුරුවෝ මේ ලෝකයට ආවේ ওই වගේ ලාමක වැඩ පෙන්වන්න නෙවෙයි. ඒව බුදු කෙනෙකුගේ ගණන් ගන්න ඕනේ නැති ගුණ. ගුණ වැදගත් ගුණ හය අතු වගේ කියන්න දෙයක් තියනවාද කියලා. ඌගෙන කතා කරන ඉතින් මේ අද දෙන නම්බුනාමත් එක බලනකොට අසීමිත නම්බුනාමදී යුතු එකයි ඉන්නේ ලෝකේ බුදුහාමුදුරුව විතරයි. අනික් කටියට සංසන්දනාතෝ නම්බුනාම දෙන්න පුළුවන්. නමුත් බුදුහාමුදුරුවත් ඉක්මවලා මේ නම්බුනාම දෙන්න ගියාම මට හිතෙන්නේ ලොක්ක කියනවා ලොකු ස්වාමීන් මට හිතෙන්නේ මේ අනික් කටියට අනවශ්‍ය නම්බුනාම දීම බුදුහාමුදුරන් කරන නිග්‍රහයක් කියලා. පරිසංගෙදී. නිකන් කට තිබුණාට ලේසියට වචන තිබුණාට නම්බුව කතා කරන වෙනුවට අඩු ගානේ බුදුහාමුදුරුව මෙහෙමයි උන්වහන්සේගේ මේ ගුණය මෙයාලඟ මෙච්චරක් තියෙනවා කියලා කිව්වනම් බුදුහාමුදුරන්ට කලින් පහන පත්තු කරලානේ කතා කරන්නේ. දැන් තියෙනේ වගේම නැහැ. මොකුත් නැහැ. අනී අපි දැකලාවත් නැහැ මෙච්චර ගුණ තියෙන කෙනෙක් කියලා මේ තඹ සත පහක වටනාකමක් නැති ගුණයක් කරන්න ඉස්මතු කරන්න හදනවා. ඒක ගැන කතා කරන හැම වෙලාවකම බුදුහාමුදුරගේ අනුත්තර ගුණයට නිග්‍රහ වෙනවා. කතා කරන මනුස්සයත් වාචාලයක් වෙනවා. ඒ නිසා කතා කරනවා නම් කතා කරන බුදු ගුණයක්. එහෙම නැත්නම් බුදුහාමරගේ තැන තියලා ඒ ඒ බුදුහාමරගේ ගුණ වලින් අසවල් ගුණේ මෙයා ළඟ මම දැකලා තරම් තියනවා කිව්වොත් නම්බුවක් තියෙනවා. ඒ නිසා බුදු ගුණ ගැන කතා කරනකොට බුදුහාමරම තමයි ඉදිරිපත් වෙන්නේ ගෝමාර්ග පංච. බුදුහාමර දන්න නිසා අරවා ගැන කතා කරන්න යන්නේ. මොකද අනිත් ඔක්කොමලා දන්නවා. බුදුහාමරට සුවිශේෂී ගුණ ටික කතා කරලා කියනවා දෙවියන් වහන්සේ හඳ කුඩේ ප්‍රභාවට පහදින්න අවශ්‍යයි බුදුන් කෙරේ පහදිනවා නම් හොඳයි කියලා. එච්චරයි ඒ කියපු ගමන් රජුරෝ විධානයක් දෙනවා. එහෙනම් ආසනේ මේ කරතල ඇති කරන්නයි කියලා. ඒ කියන්නේ රජුරවන්න ඕන වෙලා තියෙන කැබිනට් එකෙන් අහගන්න මේක. නමුත් කෙලින්ම යාගෙන් අහන්නේ ඔක්කොට මත ප්‍රකාශ කරන්න කියලා වල තුෂ්ණීම් භාවය ප්‍රකාශ කරලා කුමාරකපච්ච කතා කරනකොටම පිපිලා එනවා. ඒ කියන්නේ නිකම් හිතා ගන්න තියෙන රජුරෝ පූර්ව නිගමනයක ඉඳලා තියෙනවා. රජුරෝ දැනගෙන ඉඳලා තියෙනවා වගේ. මේ ඒ ඊට පස්සේ තමයි දැන් අර සරුවචන් ආනන්දේ රාජකහනුවරේ ඉන්නවා මෙයා මාලිගාවේ ඉන්න ওই දෙක අතර සම්බන්ධයේ ඊගාව ජානිකාය තමයි අපිට දැක්කන්න පුළුවන්. දේවයනි එසේයි කියා කොමාර බච්ච ජීවකතෙම වෛදීහි පුත්‍ර වූ මගදේශවර අජාසත් රජුට පිළිවදන්දී පිරිවර ස්ත්‍රීන් සඳහා 500ක් පමණ ඇතින්නම් සරසවා රජුටද නැගීමට සුදුසු ඇතෙකු සදවා වෛදීහි පුත්‍ර වූ මගධේශ්වර අජාසත් රජුට දේවයිනි ඔබට හස්තියාන සරසවන ලදී. යම් ගමනක දැන් යම් ගමනකට දැන් කාලයයි ඔබ සිතත් නම් ඒ කරන්නේයි දැන් වීය. මේ කියන කාලය දැනුම් දෙනවා කියලා කාලම්මඤ්ඤසි කියලා කියනවා. දේවනාස ඔබාංශ මට දීපු අන ක්‍රියාත්මක කර ඇතෙක් සැලසුවා. ඔබාංශ යම් ගමනක් යන්න කැමති වෙනවා නම් ඒ ගමනේ සදා දැන් කාලයයි කියලා කාලම්මඤ්ඤසි කියලා රජුරන්ට විධාන කරන්න බෑනේ වෙලාව හරි නගින්නේ කියලා. ඔබතුමා ගමනකට යන්න කැමති නම් ආසනයේ සූදානම් ඔබතුමාට කාලය වැටේවා කියලා ප්‍රකාශ කරනවා. එවිට වෛදේහි පුත්‍ර මගදේශ්ව රාජාසත් රජ 500ක් ඇතින්නම් මත 100 ස්ත්‍රිය බැගින් නම්වා. තෙමේ තමාට නැගීමට සුදුසු ඇතු පිට නැග. දඬුවට පහන් ධර්ම තබන කල්හි මහත් රාජාර රාජාර්දියෙන් රජගහ නුවර රාජීර්තියෙන් රාජීර්තියෙන් රජගහ නුවරින් නික්මුණේය. නික්ම කොමාරබච්ච ජීවකයාගේ අඹවණේ කරා ගියේය. එච්චර දුර නෑ. ලොකු දුරක් නෑ. ඒ කියන්නේ මේ කොමාරබච්ච අඹවණේ කියලා කියන්නේ ඒ නගරේ තියෙන උයන. ඒක තමයි අරුවචාන්සට පූජා කරලා තියෙන්නේ. දැන් සරුවචාන්ස වැඩ ඉන්නේ මේ කොමාරක අඹවණේ. ජීවක අඹවණේ කියලා කියන්නේ. ඉතින් මේ පෙරහැරක් යනවා අර මාලිගාවේ ඉඳලා රජුරෝ මේ ਸਰවචනාංශය දකින්න. ඉක්බිත්තේ නවවණයට නොදුරෙහි වෛදේහි පුත්‍ර වූ මගධාධිපති අජාසත් රජුට බියෙක් වූයේමය. ඇඟ වේවුලම්මේ වේවුලුමෙක් වූයේමය. ලොමුදහ ලොමුදහ ගැන්වීමෙක් වූයේමය. එවිට අජාසත් රජතෙමි බිය ගත්තේ, තැති ගත්තේ, හටගත් ලොමුදහ ගැනුම් ඇත්තේ. කෝමාර බච්චක ජීවකයා අමතා කිමෙක්ද? යහළු ජීවක මට වංචා නොකරෙයිද? කිමෙක්ද යහළු ජීවකය? මා නොරවටයිද? කිමෙක්ද යහළු ජීවකය? මා සතුරන්ට පාවා නොදෙයිද? භික්ෂූන් 1250ක් පමණ වූ ඒසා මහත් භික්ෂු සමූහයකගේ කිවිසුම් හඬෙහි කෙසේනම් නොවන්නේද? උකැසි හඬෙහි හෝ කෙසේනම් නොවන්නේද? කට හඬෙහි හෝ කෙසේනම් නොවන්නේදයි ඇසීය. ඒ කියන්නේ අඹවන්නේට යනකොට 1200ක් ඉන්න තියා කැස්සක් බිසක් ඇහිල්ල. මේ රජුරු ඉන්නේ නිතරම තාත්තමර බයෙන් නිතරම අපාබිය දකිමින්. මේ රජුරන්ට හුදෙකලාව බයයි. රජුරන්ට සෙනක නැති අන්ධකාරයේ බයයි. රජ සෙනකනේ දැන් මෙතන ඇතික් ඇතික්ගෙන් බහැලා දැන් පයින් යනවා. එනකොට දැන් මෙයා කිව්වා මෙයා ඝනා ඝනාචාර්ය යසස්සී ඥාතෝ බුදුහාමුදුරුවෝ. නමුත් 1250ක් දැන් ඉන්නවා කියලා කියනවා. නමුත් මේ යනවා පේනවා දැන් ඇවිල්ලා අඹවන්නේද කැස්සක් මිසක් නැහැ. ඉතින් රජුරෝ කියනවා උඹ මාව රවට්ටනවාද? මගේ යාළුවානේ මම අනුතරකටපත් කරාද? එහෙම නැත්නම් මම ගිහිල්ලා හොරු කණ්ඩායමකට අල්ලලා දුන්නා වගේ රජුරෝ කොටු කරාද කියලා රජුරෝ වෙවුලන්න පටන් අරගන්නවා. මොකද රජුරෝ බලාපොරොත්තු වෙන 1200ක් වෙන තැනක ලොකු කලගෝසාවක්. ලොකු කලබගෑනියක් මාළු කඩයක් ඉතින් නමුත් මෙයා ගානෙන්මත් කියනවා මේ කතාවේ 1250ක් ඉන්නවා බුදුහාමුදුරුත් එක්ක කියලා. දැන් කිසිම සද්දයක් නැහැ. ඒ නිසා මේ නිස්සද්ද භාවයේම ඇතුළත කෙලස් තියෙන එකනට පුදුමාකාර බයක්. හුදේකලාවම නිස්සද්ද භාවයේම යෝග හොඳට පිරිසිදුව තියෙනකොට ඌරෙකුට ඉන්න බෑ. කුඩල්ලට ඉන්න බෑ වියලිකම තියෙනකොට. යෝගේ මේ රජුරවන්න ඉන්න බෑ පිරිවර නැතුව. දැන් තමන්ගේ පිරිකර ඉන්න පිරිවර ඉන්නේ රාජකන්‍යාවන් 500ක්. පණිවිඩකාරයට ඉන්නේ ජීවකෝ මාර්ගපත්‍ය. බලාපොරොත්තුනේ විශාල 2050 කියන තැනක ලুকু සිරියාවක්. නමුත් පේන තියෙන්නේ අන්ධකාරයයි. කැස්සක් කිමිස්සක් නැහැ, කතා සද්දයක් නැහැ. ඒතර කොමාර්ග ඒ වචනේ වැදුනා නම් කොමාර්ගපත්‍යක ඔළුව යනවා. රජුරන්ට නිකමට අර උදාහසකට ලක් වුණා නම් මාව ගෙනියලා කොටු කරන්නේද කියලා ඒ ඇති වෙන සන්ත්‍රාසය මේක ආධ්‍යාත්මික ගමනේ සිද්ධ වෙනවා තමන්න කොයි වෙලාවකරි විවේකයක් නිදහසක් අනිමිත්තක් ආපු ගමන් කෙලෙස් වල ඉන්න මිනිසයාට කවදාකවත් ඒක නිවනක් විමුක්තියක් පක්ඛන්දනයක් ප්‍රසාදයක් එන්නේ නැහැ. එහාට ඉතින් මං කොටු වුණා, තනි වුණා, මානසික රෝග වැඩි වුණා, කායික රෝග වැඩි වුණා, heart attack වැඩි වෙනවා, හීන දාඩි දාන්න ගන්නවා, විහුලනවා, සාලවනවා. ඉතින් මේ මිනිසා විජහට අද්ද ගන්නවා. මේ මේ ආධ්‍යාත්මික ගමනේ නියෝජනයක් තමයි මේ පෙන්වන්නේ. තරුවචනාංශ ළඟට යනකොට තියෙන නිස්සද්ද භාවයේ අඳ පායලා තියෙන රාත්‍රියක රජුර හැරලා කොමාරක බච්චු කියනවා මං හිතනවා කොමාරක බච්චු උඹ මාව නොවගදී නෑ කියලා. මං හතුරන් අතරපත් කරේ නෑ කියලා. මොකද රජුරන්ට හීන් දානි දාන. හරි. එවිට මහරජාණනි බිය නොගන්නේ දේවියනි දේවයිනි ඔබට වංචා නොකරමි. දේවයිනි ඔබ නොරවටමි. දේවයිනි ඔබ සතුරන්ට පාවා නොදෙමි. මහරජාණනි ඉදිරියට වඩින්නේ මහරජාණන් ඉදිරියට වඩින්නේ තෙල මණ්ඩල මාලෙහි වටහලෙහි හෙවත් හිඳුනාත් හලෙහි පහන් දැල්වේ යැයි කොමාර බච්චක ජීවක කීය ඒ කියන්නේ අන්ධකාරයේ බිඳින පහන් නෙවෙයි පත්තු කරන්නේ අරණ්‍යක කොටිම කියනනම් කෘමි ජීවිතයට බාධා කරන්නේ අපි මේ පත්තු කරන හැම ආලෝකයකින්ම මේ කැලේ ඉන්න කෘමි කුරුල්ලෝ සර්ප ඔක්කොම අවුල් වෙනවා විශාල ආලෝකනේ මේ මේ ඒ සත්තු පරිණාමේ වෙලාම තියෙන්නේ අන්ධකාර විවේකයේ විවේක විවේක ගන්න. දැන් නගරයකට ගිහිල්ලා බලන්න මේ වගේ තැනට එන්න බලන්න උදේ ඉඳලා හැන්ද වෙනකන් ආලෝකේ. ඉතින් එතකොට මනසේ රසායනික ද්‍රව්‍ය වල සෑහෙන පටලවිල්ලක් වෙනවා. තිරසනුන්ගේ පාලනය කරගන්න බෑ. අපිට පැය හතරක්වත් අඩු ගානේ සම්පූර්ණ අන්ධකාරයේ ඉන්න ඕනේ. මේ දවසේ 30 වෙන අවුල් පාසට ඔක්කොම නිෂ්කාශනය වෙන්න. නමුත් දව පුරාම ආලෝකයේ තියෙන සද්ද තියෙන තැනක හිටියට නිින්ද ගියාට විස්රාම වෙන්නේ නැහැ. නිෂ්කාශනයක් වෙන්නේ නැහැ. ඒ නිසා නගරවල ජීවත් වෙන කට්ටියට රාත්‍රී ජීවිතයේ තියෙන්නේ 11ට 12ට. ඒකල් ඉවර වෙලා බුදියා ගත්තට තාම පාටි, තාම සද්ද, තාම ගෝසාව ආය පාන්දර දෙකට විතර කන්ටේනර් යන්න පටන් ගන්නවා. බර වාහන යන්න පටන් ගන්නවා. ආය නැගිටිනවා. ඒකල උදේ නැගිටලා බලන කඩਿੱතු ගතිය තියෙනවා. සත්තුන්ට වෙන දේ මම බුරුමේදී දැක්කා අපි ට්‍රාන්ස්ෆෝර් එකක් ගන්නලා හයි කරලා ලයිට් දැම්මා. වැව් කපලා. උදේ යනකොට කෝටි ගණන් මැරලා තියෙනවා. සත්තු ඇවිල්ලා ඔක්කොම දඟලලා දඟලලා දඟලලා මේ අර මිරු පිට වෙනා වගේ කෝටි ගණන් මැරිලා ඔය අපි කියන දියුණුව තමයි. විදුලි ආලෝකයට වෙනකොට මේ සත්තු පුරුදු වෙලා තියෙන්නේ සූර්යාගෙන් තමයි කොන්ටුවර එක අරගෙන සූර්යාට සමාන්තරව තමයි ආ ගමන් කරන්නේ. සූර්යාට ගමන් කරනකොට මේ හරියට එනකොට මේ රේඛාව කෙලින් වගේ යන්නේ. මොකද සූර්යාම ගොඩක් දුර නිසා. නමුත් මේ ආලෝකය දැකපම එයා හිතනවා මේක සූර්යා කියලා. ඒකේ කොන්ටුවර් එක ගන්න හදනවා. මේක මේකේ රවුම ළඟ ළඟ කරගෙන පුංචි රවුමක් නේ තියෙන්නේ. ඌර කරකැවිල්ල හැදිලා වැටෙනවා මේකට. සූර්යාගේ ගන්නකොට කෙලින් පාරේ යන්න තියෙන. ඒකෙන් තමයි එයා මල මලේ ඉඳලා පැණිවදේට තියෙන දුර තීන්දුව කරන්නේ. ඒ සූර්යාට සාපේක්ෂව. මේකේ ඔරියන්ටේෂන් එක ගන්න ගිය ගමන් මම දැකලා තියෙනවා මීමැසන්නේ වෙන දේ ලයිට් එක දකපුවා. එක තට්ටක් මේකේ ගෑවි ගෑවි කරගෙන. කරගිලා කරගිලා කරගිලා වෙහෙස වෙලා බල්බ් එක එල්ලෙන්න හදනවා. බෑ. වැටෙනවා. නැගිටපු ගමන් ආයෙ කරගෙනවා. ඉතින් කරකවපු එක කරකවන බල්බ් හදපේකත් කරගෙන්න එපායි කවදාද? මේ මහා අපරාධයක් මේ මේ කැලියට ඇවිල්ලා කරෝයි කියලා බුදුචානන්සේ වැඩ ඉන තැනක හැමදාම පුංචි පහනක්පත් වෙනවා කුටි ඉස්සරහා. ඒකටත් මැස් වෙනවා. ඒකටත් මැස් වෙනවා. උදාන ගාතයි සර්වත්‍ංශයේ ඒක පාණගාව ඉන්නකොට කල්පනා කරනවා. අනේ මේ කෙටි ජීවිත ඇති සත්තු ආලෝකයේ තියෙන කෑදරකම නිසා ආලෝක වටේ කර කියලා ඒකට වැටලා මැරලා යනවා. ඉතින් මේ විශාල ආලෝකයක් දාපු ගමන් ඇත්තටම බය තියෙන උන් තමයි ලයිට් දාන්නේ. බයද වේරණ කරන එක. නමුත් මතක තියාගන්න මුළු වන ජීවිතේම මේකේ විනාශ වෙනවා. මේකේදී ගෝමාර්ගපච්ච කියනවා මණ්ඩලමාලේ පහනක් තියෙනවා ස්වාමීන් වහන්සේ. දෙවියන් වහන්සේ. එතන සරුවච්චන්හන්සේ වැඩ ඉන්නවා. හැබැයි මේ පහන පේන්නේ නැහැ. ඈතට එච්චර පේන්නේ නැහැ. ළඟට ගියාම පෙනෙයි. කැස්ස සද්ද ඇහෙයි. තාම ඒ පිරිසේ ඉන්නේ බොහොම නිස්සද්දව. ඒක නිසා මම ඔබතුමා සතුටට පාව දුන්නා නෙවෙයි. බයක් ඇති කරගන්න එපා. මම නරක විනියක් නෙවෙයි. තව පොඩ්ඩක් බය නැතුව ඉස්සරහට යන්නයි කියලා ඕක මේ මේකෙදිත් වෙනවා. සුදන්ත අනාථපිණ්ඩික හිටසුම බුදුහාමර බලන්න යන්නේ රැහැමත් දහනේ ප්‍රසාදයට යනකොට සෝම් කොටක් උඩින් යන්නේ. මට බය වෙලා කකුල ගන්නවා පිටිපස්සට. ඒක දේවතාවෙක් සඳහන් කරලා තිනවා රතං අස්ස රතං රතං සතං අස්සං සතං මොනවාද කියලා අස්සෝ ඇත්තු අස්සෝ 100ක් 100ක් සහිත සෙනගකට වැඩිය හොඳ තරුණ කාන්තාවන් මණිකොණ්ඩල වලින් සාරක 100කට වැඩි උඹ ඉස්සරහ තියෙන එක පියවර වටිනවා. ගන්න එපා කකුල පිටිපසට. තියපන් ඉස්සරහට කියලා ඒ ඉදිරියට තියන්න තල්ලුවක් දෙනවා. එහෙම නැත්නම් එයාට තේරෙනවා අර හිතේ තියෙන ප්‍රභාසර ආලෝකේ නැති වුණා. Taman ඉන්නේ සෝහඩක. මේ දවල් වෙලා කියලා හිතානේ ගියාට එළිය වෙලා ගියා එළිය වෙලා නෙවෙයි මධ්‍යම රාත්‍රියේ යන්නේ. බුදුහාමුදුරු ඉඳන් තමයි යන්නේ. කකුල පිටිපස්සට ගෑනවා. නමුත් ඒතර පැරණි දේවතාවෙක් ඇවිල්ලා ඒක ලොකු සංකේ දාලා තිනවා මේ උනන්දු කරවීම සඳහා මේ අස්යන් 100කට අසුන් 100කට ඇතුන් 100කට කුමාර කුමාරිකාව ගුබරිකාවන් 100කට වැඩි වටිනවා බයිනතු ඉදිරියට යනවා. මෙතනදී දේවි ජීවක වේදී පුත්‍රට කියනවා ආලෝකයක් තියෙනවා. සරුවචන සරින්න මණ්ඩල මාලේ ආලෝකයක් තියෙනවා. පොඩ්ඩක් ඉස්සරහට ඕම යන්නේ කියලා. ඉතින් මේක තමයි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. කමඨාන් සුද්ධ කරන්නේ නැතුව ගියොත් මේ යන්නේ බුදුන් දකින්න තමයි. නමුත් අපේක්ෂා කරන කලගෝසා වෙත නැහැ. යසස නැහැ. මොකක්වත් නැහැ. තියෙන යසස කියන්නේ මිනිස්සු ඉන්නවා. හිතට කලගෝසාව නැහැ. ඒ නිසා පේන තියෙන එක්කෝ මේ මිනිස්සු එක්ක තනි පිස්සෝ. නැත්තම් අන්ධයෝ. නැත්තම් බීරෝ. එහෙම නැත්තම් මත් වෙලා. නමුත් බලනකොට අන්තිම අවදිමත් පුරුෂයෝ ටිකක් ඉන්නවා. මේ කැළඹිච්ච හිතක් ඇති කෙනා කවදාකවත් අපේක්ෂා කරන්නේ තියාට කියන්න වෙනවා. ඔබට සත්පුරුෂ වෙන්න ඕනේ නම්, උදේකලාට කැමති වෙන්න ඕනේ නම්, විවේකයට කැමති වෙන්න ඕනේ නම්, ඕම් බලපන් 1250 හිටියට හැලහොල්මනක් නැහැ. කැස්සක් කිවිසක් නැහැ. කතා සද්දයක් නැහැ. ওই තමයි බුදුහාමුදුරන්ගේ තෙද. දැන් බුදුහාමුදුරන් තෙද කියලා කියනකොට පංච තූර්ය නාදේ. ඈතට ලවුඩ් ස්පීකර් දාන්න ඕනේ, ඩ්‍රම් සබ් දෙන්න ඕනේ, කන පැලෙන්න, නාටිකාංගන නටන්න ඕනේ. ඔන්න බුද්ධ පූජාව. ඉතින් මේකේ වෙනවා ශ්‍රමණ ඵල කියන්නේ මොකද්ද? හුදකලා. ඒක දිගටම පෙන්වන්න තමයි ඔය මේ සාමාන්‍ය ඵල සූත්‍රය කොට කරලා තියෙන්නේ. එක්බිති වෛදේහි පුත්‍ර මගදේශවර අජාසත් රජ ඇතුන් පිටින් යා හැකි තෙක් දුර ඇතුන් පිටින් ගොස් ඇතුන්ගෙන් බැස පාගමනින් ඇතියේම මණ්ඩල මාලද්වරය කරා එළඹියේය. එළඹ ద్వාරය. ద్వාරය කරා එළඹියාය. එළඹ කෝමාරබච්ච ජීවකයාගේ යහළු ජීවකය භාග්‍යවත් තෙමේ කොහිදැයි ඇසීය මහරජාණනි තෙල භාග්‍යවතුන් වහන්සේය මැදු මැදුම් ටැඹ නිසා පෙරදිගට මුහුණලා වික්ෂු සමූහයා විසින් පෙරටු කරන ලදුව තෙල වැඩ ඉන්නෝ භාග්‍යවතුන් වහන්සේයයි කෝමාරබච්ච ජීවකයා කීය ඒ කියන්නේ මීවදයක් වගේ පේන්නේ බුදුහාමුදුරු අඳුරන්න ඔය 18 කියන රසීජන කතා තියෙනවා නම් අහන්න දෙයක් නැහැ නේ එන්නේ ඈත ඉඳලා බුදුහාමරගේ රැස් වීදෙන්න එපා. මේ රජෙක්නේ. ශාස්ත්‍රුණාන්තේ හය දෙනෙක් බොරු කියලා කියපු රජෙක්නේ මේ යන්නේ මේ කට්ටිය කවුද බුදුහාමර කියලා නේද? දැන් ඉස්සරහට මෛත්‍රී බුදුහාමර දකින්න ඉන්න කට්ටිය කොහොමද මෛත්‍රී බුදුහාමර අඳුරන්නේ? හිතාන ඉන්නවද මේ 18 රියන් ඉඳලා නැත්නම් ඇඩ්‍රස් කාඩ් එක දෙයි මෙන්න මම මෛත්‍රී බුදුහාමර එන්න මයි ළඟට කියලා මේ හා දෙන්න ඇඳලා තියෙන චිත්‍රයත් එක බලනකොට තිබුණ බුදුහාමරෝටත් ගුණාට අඳලා බුදුහාමුදුර කියලා මොකද්දෝ පෙන්වන්න හදන. නමුත් සරුවචනාංශිකේ ශ්‍රීමුක දේශනාවෙන් කියලා තියෙනවා මම මිනිස්සෙක් කියලා. මනුස්සකමක් නැතුව අර කතෝලික දෙවි කෙනෙක් වගේ අහසට නංගවලා බුදුහාමුදුරෝ දේවත්වයටපත් කරලා බයක් ඇති කරලා අපායක් ඇඳලා විකාරයක් කරලා තියෙනවා. මේ රජ්ජුරෝ ගිහිල්ලා අහනවා අච්චර 1204 බුදුහාමුදුරෝ ඒතකොට කියනවා ඔය මැද කණුවේ උතුර බලාගෙන නැගෙනහිර බලාගෙන වාඩි වෙලා ඉන්න සරුවචනාංශි. විශේෂ හඳුන්වීමක් කරන්න ඕනේ. කෙරුවේ නැත්තම් බුදුහාමුදුරුවෝ කියලා අඳුර ගන්න පුළුවන් ගද මොකද බුදුරජාණන් හරීම කැමති සීළු දෙන අතර තව තවක් පණක් වඩටපත් වෙන්නේ. ගංගානංගගේ වැලියටයක් වෙන්නේ. රහත් වෙනවා කියන්නේ එච්චරයි. අපි මේ කැපී පේන කතාවේ අනිත් පැත්ත තියෙන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ ඔච්චරම ওই විදිහට රැස්වි දෙන දකින්නකොටම ආකර්ෂණය වෙන ගතියක් තියෙනවා මේ රාජ්‍යරණ තේරෙන්නේ බෑ. යන්නේ එයාව බලාගෙන. දැන් ඔච්චර බය වුණා. දැන් සෙනඟ දකිනවා. අන්තිමට බෑ සෙනඟේ නායකයා කවුද කියලා අල්ලන්න බෑ. ඇත්තම කියනවා නම් නියම පාලනය කියන්නේ නායකයා කවුද කියලා වැස්සු දැනගත යුතු නෑ. හැබැයි නායකයාගේ බලපෑම තියෙනවා නිවාදයක මීමැසි මී රජිනකේ තියෙනවා විධාන බලයක්. වේ වේ භාග වේ රජිනකේ තියෙනවා විධාන බලයක් කිසිම වේයක් දිහා බැලුවට කිසිම මීමැසෙක් දිහා බැලුවට එයාගේ මේ ලේබල් ගහගෙන මෙතනකට බැජ් එල්ලගෙන ඒ බයිලා නෑ ඒගොල්ලෝ ගාව. හැබැයි නිතරම ලොක්කගේ મેසේජ් එක ගන්නවා. උදේ පටන් ආලෝකේ ආපු වෙලාව ඉඳලා මේ මැස්ස වැඩ කරනවා. රජුරන්ගේ අනට යටයි. ඔව් කිසි සුපෝයිස කෙනෙක් නැහැ. කිසි විදිහකට කාඩ් ගහලා පංච් කරන්නේ නැහැ මම පැයට සේවය කරා මට පරිදීපන් කියලා. මේක තමයි නියම පාලන ක්‍රමය. නමුත් අද අපිට වෙලා තියෙන මේ පාලන ක්‍රමයට පස්සේ එන එක තමයි අධිරාජ්‍යවාදී ක්‍රමය. එක රජයි. රජා දාන්නවා. ටැක්ස් කරනවා. ඊට පස්සේ තමයි ප්‍රජාතන්ත්‍රවාදී. ඊට පස්සේ තමයි ධාමරිකත්වය. අද අපි ඉන්නේ පියවර තුනක් පිළිහිලා. බුදුරජාණන්සේ ඇති කරපු සංඝ සමාජයේ බුදුරජාණන්සේ කියලා කිසිම විධායක ශක්තියක් මොකුත් නැහැ. සංඝයා විසින් සංඝයාගේ වැඩ කටයුතු කරන්න ඕනේ. හැබැයි සංඝයා බුදුහමනට කරදර කරන්න බෑ. බුදුරජාණන්සේ සංඝයාට කරදර කරන්න බෑ. ප්‍රශ්නයක් ආවොත් ඉන්න අවුරුදු 45 ඇතුළත නඩු විසඳලා report එකක් තියලා බුදුරජාණන්සේ පිරුණම් පානවා. එහෙම නැතුව බුදුරජාණන්සේ ওই දීර්ඝ පාණේ කොට අත දාන්න යන්නේ. සංඝයාගෙන් අහනවා මහණෙනි මොනක් ප්‍රශ්න තියනවද? මම නැතුණයි කියලා මට හානියක් වෙනවද? එහෙම හානියක් වෙන්න බෑ. එහෙමනම් මේ පිරිනොමන්ත් එක ඉඳලා හන්නේ. මම උඹලා ගැන කිසිම අපේක්ෂාවකින් එහෙම නෙවෙයි බුදුනේ. උඹලා මං ගැන අපේක්ෂා කරන්නත් එපා. ඉතින් මේක බානවල වාහන කතාවක් නේ අපි දන්න තනින් කිරිපෝන කතාවත් එක බලනවා. අම්මා ගොඩක් කියන තනින් කිරිපෝන කතාව. ඒ නිසා අසුන් වහන්සේගේ තියෙන ශ්‍රේෂ්ඨත්වය බුදුන්සේ කියන දේ කරලා තියෙනවා. කරන දේ කියලා දෙනවා. ඉතින් මේවා කියවනකොට පේනවා කවුරුත් දැක්කට මේ සෙනගස්නේ පින්නපාත යන අතරේකන කවුද බුදුහමර කියලා හොයන්න බෑ. දැන් පිදොල් ක්‍රස්තෝ වගේ පස් දෙනෙක් ඉන්නවා. පිදොල් ක්‍රස්තෝ මරන්න ප්ලෑන් කරලා බෝම්බ ගැහුවාට කොයි එකම මරනවද කියලා ඒ පස් දෙනාවක් දන්නේ නැහැ. හැබැයි පිදොල් ක්‍රස්තෝ ඉන්නවනේ වැඩේ ඒ ප්‍රතිපත්ති දිගටම ගෙනියනවා. ප්‍රභාකරන් මැරුවයි කියලා කියපු වෙලාවේදී ඒගොල්ලෝ වීඩියෝ එකක් හැදුවා. ප්‍රභාකරන් වීඩියෝ එක බලනවා මරණ හැටි. ඒකල කියන උඹලා වරලා තියෙන පච ප්‍රභාකරන් කියන මෙන්න නියම ප්‍රභාකරන් මෙන්න පත්‍රෙත් අතේ තියාන වීඩියෝ එක බලනවා. උඹලා හදපු වීඩියෝ එක අපේ එකම මැරලා නැහැ කිය. ඉතින් සෑහෙන කාලයක් සැකයක් තිබ්බා. මරලා තියෙන ප්‍රභාකරන් නෙවෙයි කියලා. දැන් කාලයක් යනකොට දැන් හිතෙනවා මරලා වෙන්න ඇති කියලා. ඒත් කියන දන ජනමාධ්‍යෙන් තමයි මරනවා නම් මරන්නේ හදනවා නම් හදන්නේ. ඒ නියම මනුස්සය කවුද කියලා අල්ලන්න බැරි කම තමයි නායකයාගේ තියෙන ප්‍රධානම ලකුණ. ওই තියෙන විදිහට බයිච් ගහගෙන පදක්කම් හෙල්ලගෙන ඔටුනු දාගෙන මාච් සලුට් අරගෙන සීරම රජකම හම්බෙච්ච නැති බලු බලු රජුරුවන්ගේ කියන රජ බලු කමටපත් වෙච්ච අය තමයි ඔය පෙන්වන්නේ. බුදුජානන්සේ ධර්ම රාජ්‍ය කිසිම කෙනෙකුට අභියෝග කරන්න බෑ. නමුත් කිසි කෙනෙකුට ගියාට දැක්කලා මේ පොත්පලේ ඒ කොයි එකද විශේෂයක් කියලා කන්නේ නෑනේ. අල්ලන්න බෑ. ඉතින් රජුරන්ට තේරෙනවා. ඒකෝට අඳුරලා දෙන්න වෙනවා. මැද කණුවට මැද කණුව වෙන මැද කණුවට හේතු වෙලා කියලා ලියලා තියෙනවා කියලා. මැද කණුවට පිටුදී. පිටුදී. වරන්න. ඒකේ ලියලා තියෙනවා මේ බුදුහමතු බුදුනේ කණුවට හේතු වෙලා නෙවෙයි කියලා. බුරුම රටේ විශේෂයෙන්ම කියනවා අපේ ලංකාවේදී කියපු කතාව තමයි භාවනා ශාලාවල බිත්ති නැත්තම් බර ගාණක් නිවන් දැකලා කියලා. බිත්ති තියෙන නිසා බුදු වෙනවා වෙනකොට බුදියන එකයි කරේ. භාවනා කරනකොට පිට දෙනවා. ගහකට පිට දීලා ඉන්නවා මිසක් පිටුපාලා ඉන්නවා මිසක් පිට දීලා නැහැ. මොකද ගහකට හේතු වෙන්න බෑ. ගහේ මැද මෙහෙම හැදෙන තාලයට කෙනෙකුට පිට දෙන්න බෑ. ගහේ තියෙන අරටු බහැලා ඒ වාසරේ ඒ ගහ පිටුපාලා ඉන්න පුළුවන්. මොකද ගහට පිට දෙන්න බෑ. දැන් ඒක නිසා ට්‍රැවල් කරනකොට හුඟව දෙනෙක් භවනා කොට නැත්තම් ඉචින් අචා. මේ දැන් බලන්න භවනා ශාලාවට ගිහිල්ලා ඇතිරිලි જાති කොට්ට જાති වෙන මොනම රාජමාලිගාවකවත් නැහැ. ඒක විශේෂම ජනක සයාමින් ස්වාමීන් වහන්සේ මේ පත්කඩේ මිසක් මොනවක්වත් එලන්න දෙන්නේ නැහැ. මේ ශරි ගුරුමුගේ කට්ටියට මොකට අරගෙන ගියා මෙහෙම බංකෝ හදාගෙන. කිවලු දවසෙන් දවස අඟල අඟල අඩු කරන්න කියලා. විසිකුටි හම්සෝ ආවේ නැහනේ. විසිකුටි හම්සෝ කිව්වේ කිව්වනේ අඟල අඟල අඩු කරන්න කියලා. ඒ හොම්බෙන් තමයි. දැන් කොහොම හරි ඊ ආරංචි චූලගේ කොඳු වැටේ ගිහිල්ලා. යෝග මාස්ටර්. ඊය ආව යෝග මාස්ටර් ආවද උඩ කන්නාගෙන ඉන්න බෑ. පද්දපරියන්ගේ ගහන්න ගිහිල්ලා එහෙම තියදී නැමෙන්න ගිහිල්ලා මේක ඇටේ නුව වෙලා නිරසුව වෙනවා කියන්නේ. ඒක නිසා උසාසන ගත්තට ති දෝෂිකුත් නැහැ හේතුණාට දෝෂිකුත් නැහැ මතක තියන්න ඒක හදලා කවදා හරි විමට බහින්න වෙයි. සරුවචන වහන්සේත් ඉඳලා තියෙන්නේ කණුවකට පිට දීලා නෙමෙයි පිටු පාලා. ඒක හරියට විස්තර කරලා කියනවා ඒ වගේම මේ බෝගහක් හදනවා මේ පුරුම රටේ හදලා ඈති බුදු පිළිම කියන්නේ අපි වගේ බුදුමට හේතු කරලා හදන්නේ මොකද වැරදි මේ නියෝජනයක් දෙනවා කියලා ඉතින් මේව කොහොම ඒගොල්ලෝ ඔය පොත් මෙවෙන් තමයි කෝඩ් කරන්නේ ලංකාවේ ලියනකොට ඒකට පිට පිටු ඔකද මොකක්ද කියන්නේ පිටදී පිටුදී ඔව් පිටුදී පිටුදී කියන එක අර්ථකථන දෙකම ගන්න පුළුවන් නමුත් හේතු වෙලා කියන එක නෙවෙයි අදහස් කරන්නේ එවිට වෛදේහි පුත්‍ර වූ මගධේශ්වර අජාසත් රජු භාග්‍යවතුන් වහන්සේ කරා එන බියේය. එළඹ පසක සිටියේය. එසේ සිටි රජතෙමේ විශේෂින් පහන් වූ කැළඹුම් නැති විලක්ෂේ බැලූ බැලූ පැත්තෙහි තෘෂ්ණී භූත වැහුම් භික්ෂු සංඝයා දෙස නැවත නැවත බලා දැන් මේ භික්ෂු සංඝයා යම් සංහුන් සංහුන් භවයකින් යුක්තද මාගේ උදායි භද්‍ර කුමාර තෙමේද මෙබඳුම ඌම සංසුන් බැව් බැවින් සමන්විත වේවායි උදන් ඇනීය. උදාර භද්‍ර උදායි භද්‍ර කුමාර කෙනෙක්. ඒ කියන්නේ මේ රජුරංගේ රාජ ඇමතිවරයෙක් හිටියා උදායි කියලා පැවිදි වෙච්ච කෙනෙක්. හොඳයි කියවනවා. උදායි භද්‍ර කුමාර තෙමේද මෙබඳු මෙබඳු ඌම සංසුන් බැවින් සමන්විත වේවායි උදන් ඇනීය. එවිට භාග්‍යවතුන් වහන්සේ මහරජ තොප සිට තොප සිත ප්‍රේමය ඇති දෙසට ගියේ වේදැයි වදාළසේක. වහන්ස උදායිභද්‍ර කුමාර තෙමේ මට ප්‍රියය. වහන්ස භික්ෂු සංඝයා දැන් යම්බඳු සංහිඳීමකින් සමන්විතද මාගේ උදායිභද්‍ර කුමාර තෙමේ මෙබඳු වූ සංහිඳීමෙන් සමන්විත වේවායි රජ කීය. ඒ පාලිය කියවන්න බෑ මොකද පිටේ කියන්නේ. අතකෝ රාජා මගදෝ අජාසත්තු වේදේහි පුත්තෝ යේන භගවා තේන උපසංකමි උපසංකමිත්වා ඒක මන්තං අට්ඨාසි ඒක මන්තං ටිතෝකෝ රාජ ඒක මත්තං ඒක මන්තං ඒක මන්තං ටිතෝකෝ රාජා මගදෝ අජාසත්තු වේදේහි පුත්තෝ තුන්හි භූතං තුන්හි භූතං වික්ඛු සංඝං අනුවිලෝකිත්වා රහදම් රහදමිව විප්ප රහදමිව රහදමිව විප්පසන්නං රහද කියලා කියන්නේ නිසල විලකට අරණක තියෙන කැලිකමද නිසල විල කියලා පොතක් තියෙනවා නිසල විල තමයි රහද කියලා කියන්නේ. රහද මිව විප්පසන්නං උදානං උදානේසි. හිමිනාමේ උපෝ උපසමේන උදායි බද්දෝ කුමාරෝ සමන්නාගතෝ හෝතු. යනින්තරේහි අනෙන්තරහි උපසමේන බික්කු සංඝෝ සමන්නාගතෝති අගමාකෝ ත්වං මහරජ යතාපේ ආගම ආගමාකෝ ආගමාකෝ ත්වං මහරජ යථාපේමං ති. එතකොට මේ යාට මට හිතෙන්නේ ওই රජුරන්ගේ ඇමතිවරෙක් හිටියා බුදුජානක ගොඩක් වෙලාට විනය ප්‍රශ්න ආපුවා මේ අධිකරණ ඇමතිවර ඉඳලා තියෙන්නේ. එයින් අහනවා රටේ නීති ගැන එයත් උදායි කෙනෙක් උදායි වල තුන් දෙනෙක් හිටියා බුද්ධ ශාසනයේ කාළුදායි ලාළුදායි මහා උදායි කියලා. කාළුදායි කියලා කියන්නේ බුදුන්සේ හිටපු මිත්‍රා මාත්‍යවරයා 10 වෙනි පණිවිඩය ගෙනිලා සුද්ධෝදන රජුරන්ට පණිවිඩය ගෙනලා අපිට තුන්සත් ගෙනාපු එකනා. ලාළුදායි කියලා කියන්නේ කෑදර ස්ත්‍රීලෝලත් ඒත් ලස්සන සීනාසන හදන මුළු විනයටම හැමදම කතල්දාවේ කියන්නේ මහා උදායි කියලා කියන්නේ විශාල මහත් එක්කනේ මේ උදායි කියන ඇමතිවරයා එයා තමයි විනය මම හිතන්නේ මේ මේ අජාසතර දුරන් කැබිනට් එකේ හිටලා පැවිදිච්ච කෙනෙක්. ඉතින් එයාට කල්පනා වෙනවා අනේ මේ මට හිතන තාලෙට ඒ උදායි කියන මගේ මිත්‍ර අමාත්‍යවරයා මිත්‍ර පුත්‍රයා මේ සැපේනේ ඉන්නේ කියලා. ඉතින් බලන්න එතනදී ඒ රජුරන්ගේ හිතගන්නේ මේ හාමුදුරු විචිත්‍ර බහනක බණ කියලාත් නෙවෙයි. ආසන දෙකේ බණ කියලාත් නෙවෙයි. විරුදු බණ කියලාත් නෙවෙයි.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 සංඝයාගෙන් අපේක්ෂා කරන්නේ මොනවද කියලා හිතන්නේ? ආදර්ශ සංඝයා කියලා කවුද බලාපොරොත්තු වෙන්නේ කියලා හිතන්නේ. ඉතින් ඒක දැනගන්න ගියෙකුට කිසි වැරද්දක් නැහැ නේ. මේක පොත්වල තියෙන ඒක නිසානේ. ගියෙක් දැනගන්නවා නම් ගිහ අපේක්ෂා කරන්න නරකයි. අපේක්ෂා කරන්න ඕනේ. ඒ ඒ කියන තැනට විවේක වෙන තැනට උදව් කරන. එහෙම වෙනවනම් අන්නේ අඤ්ඤඤ්ඤ නිස්සිත භාවයක් තියෙන නිසා පිරීමේ 150ක් ගියා බාර ගන්නවා. සාර්ථකත්වයේ 150ක් ගියා බාර ගන්නවා. ගිය මොන જાති කෙරුවත් සංඥා පැවිදිලා තියෙන තමන්ගේ කාරණාව මතක නැත්තම් ඉතින් එහෙනම් ඉතින් එහෙනම් ගියා ගියත් වැඩි තියෙනවා. ඒ නිසා සංඝයාගෙත් දැනගන්න ඕනේ මේ සියලු කෘත්‍ය සිද්ධ වෙන්න ඕන සාසනේ පවතින්නත් ඕනේ මේ මහානකම් අනම්මනම් කෙරෙන්න ඕනේ. මම තමන්ගේ විවේකේ නැත්තම්. ඉතින් මෙවුවා මේ මේ සූත්‍රයේ ලස්සනට ඔපණං වල පිරිසුදු කරලා නැවත මේ ගිනහර පෑමක් කරනවා. ඉතින් ඒ නිසා මම හිතුවා මේක සාකච්ඡාවට හොඳයි කියලා. හැබැයි අපි තාම කිසියම් ධර්ම කාරණාවට ගියේ නැහැ. මේ වෙන්නන්නේ මේ චිත්‍ර තාම මේ වේදිකාව ඇරලා අසුවිම් චිත්‍රේ විතර නළු නිලියෝ තාම ඇවිල්ලා බෙර ගන්න පටන් ගත්තේ නැහැ නාටකෙම. ඉතින් මම ඔයිට වැඩි අද ගන්න වෙලා ගන්න හම්බෙන්නේ අපිට වෙලා ඉවරයි. නමුත් මම කැමතියි මේක අහනකොට අනික් කට්ටිය මොකද කියන්න කැමතියි කියලා දරගන්න. ශ්‍රමණ ඵල කියන එක මොකද්ද කියලා දැනගන්න. ඕක ලියලා තියාගන්න අපේ අනිත් දවසේ. අනිත් අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා මේ අඳපු චිත්‍රේ. ඊට පස්සේ සර්වචන්නාංශය සහ අජාසත් රජුරෝයි ඊට පස්සේ මේ මෙහත් ඉන්නවා ළඟ නිතරම ජීවක මේ කතාව හරහා සර්වචන්නාංශය ඊට පස්සේ අරහත්ත්වයට දක්වාම ගෙනියනවා. මේ කටි මාජාසත් රජුරන්ට සෝවාන් වෙන්න පින් තියෙනවා අනන්තරය අපසල කර්ම නිකිරුවා. නමුත් ඒකට ගැළපෙන විදියට අජාසත් රජුගේ ඥානෙ තියෙනවා. ලස්සනට මේ දෙබසේ තමන්ගේ පාර්ශවයේ තමන්ගේ භූමිකාව කරනවා සර්වචනාංශෙත් මේ අද පවතින සාසනය ගැන හිතලා පළවෙනි ධර්ම සංගායනාව කරන්නේ මේ හරජුරුවත් එන්නේ ඒ නිසා නිවන් ලබන්න බැරි කෙනෙක් විදිහට සලකලා නෙවෙයි බණ කියන්නේ සම්පූර්ණ පට ඇරලම දේශනාව තියෙනවා ඒ නිසා අපි ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනවා ඉතින් දේශනාව මේ අපේ සාකච්ඡා විරෙදි ඉස්සලා සම්බන්ධ වෙච්ච අනික් අතු මම ගොඩාක් කතා කරා වැඩි අනික් කට්ටියගේ අදහස් මම ආශායි දැනගන්න තියෙනවා නම්. තමයි අපිට අදාළ නැතුණ සංගය වහන්සේ ඉහිගේ හැරෙත් ඊයේ මොනවද ඒ පරමාර්ථ සාධුනායි කියලා පොරේම ප්‍රකාශ කරන ගොඩක් වෙලාවට බුදුහාමුදුරේ කියනවා නැත්නම් රහතන් වහන්සේම කියනවා මම ආදේක සම්පූර්ණ කරගත්තා. ඒකට සායනාසික වගේ විපක්ෂයේදී වැදගත් පළවෙනි ස්ථානයේ තියෙන්නේ තමන්ගේ තමන්ගේ සිවුර දාගත්තු කාර්ය සාර්ථක කර ගැනීම කියන එක නේද අද අද සංඝයා මේ ආමංගල්‍ය අධ්‍යක්ෂකවරු ප්‍රසිද්ධ ආමංගල්‍ය අධ්‍යක්ෂකවරු ඇඩ්වර්ටයිස්මන්ට් ගහලා තිනවා මරණයක් වෙන්නේ ඉස්සලා ඉන්න අපි කරලා දෙන්නම් වැඩි මරණ වෙලා වෙන්න අපි කරලා දෙන්නම් වැඩි පාන්සකුලෙට එන්න අපි කරලා දෙන්නම් වැඩි අරයට වැඩි කරනවා ඕන කෙනෙකුට වැඩි කරනවා අද අද අධ්‍යක්ෂක බවට පත් වෙලා තියෙනවා ඉතින් ගියොත් සංඝයාට දාන දෙන්නේ පාංශකෝල්ට ගෙන්න ගන්න මිසක් ආ වෙන වැඩකට නෙමෙයි. ආම්සොන්ට දාන දෙන්නේ කුණු හරපෙන් බැන බැන පාංශකෝල්ට දියාගන්න බෑ පන්සල. එච්චරයි. අද අද මහායාන බුද්ධහම ගැන ලංකාවේ මේ හාමුදුරු ආව මංගල්‍ය අධ්‍යක්ෂකව. masters of ceremonies ඕනේ සෙරමනියක හාමුදුරට මයික් එක දෙන්න බෑන්ට නවවලා ගන්නේ. කරකොල මයික් එක අතර ගත්තාම කිසි කෙනෙකුට හොල්ලන්න බෑ මුළු සභාවම නතු කරගන්න. ඉතින් වමෝසානන්සේ ගිහින් පැත්තෙන් කියනවා මම පුතා කියලා තමයි අපි අපේක්ෂා කරන සායනාසෙන් ගොඩක් අපි ළමයි යම් වෙන්නේ ඉංග්‍රීසි ඉගෙන ගන්න. එතනින් ගියා දහම් පාසලේ ළමයින්ට පාඩම් පන්ති උගන්වන්න, ගන්දරුවන්ට උගන්වන්න. ඕක තමයි අද විශේෂයෙන් ගෙවලා පුද්ගලික හාමුදුරුවෝ තියානිනවා. මම ඉන්න පැත්ත නම් ගොඩක් අපේක්ෂා කරනවා මගේ ගෙදර ඇවිල්ලා ගානයක් වළඳලා එක්කෝ ගර්භණී මාතාව සෙට් කරන්න. ඔව් පිරිත් පිරිත් පැන් කියන පිරිත් පැන් ගිහින්ද. ඒව ආවේ නැතුණත් තමයි ඒගොල්ලෝ අලුත් කාර් වලට ටයර් වලට පිරිත් පැන් ගහන්න ඕනේ. එතකොට ගිහියන්ගේ පැත්තෙන් පළවෙනි දඩ ලූ නම්බර්ලා පිරිත් නූල් ගැට ගන්න ඕනේ. ඒකට ඒ පළවෙනි දඩ ඉස්සෙල්ලා ලැහැත්ති කරන නූල් පිට රටින් ගෙන්නනවා. නව නූල් පොට කරලා ඒව ගානට කපන්න තුන් දෙනෙක් විතර සර්විස් එකට දානවා. ඒකලට අර මෙව තියෙන චරක ඒ චරකොල අඹරලා ඒ ගානට සයිස් කරලා මේ මේ මොනවාද මේ සුර දෙමළ මිනිස්සු කියලා හදවලු. හදලා ඒව ගැට ගහලා හරි ගැසලා මොනවද අපි දන්න මහනකම කියලා හිතනවා මට. අපි මේලුව දෙයක් දන්නේ නැහැ. ඒ වගේ තැනකට ගියාට පස්සේ කරකොල හතරියා වගේ අපි ඊයේ මෙච්චර කල් අපි කොහෙද මේ කැලේට ලැන්දිනේ මිලුව දෙයක් දන්නේ නැහැ. ඉතින් අපිට කියනවා අරකේ අත්වල අල්ලන්න කියනවා, පිරිත් නූල් ගැට ගහන්න කියනවා. මට ලැජ්ජායි. ඉතින් මං ගියා එදාට හේම් බිරිසාවක් හරි ඉතිකක් කොමක් හරි කියලා පැත්ත කරලා නිකන්ගෙන මොනම දෙයක්වත් අපිට තේරෙන්නේ නැහැ. ඉතින් ඒ දෙපැත්ත දෙපැත්තට 100 100ක් අගාරා අනගාරාච අවෝඤ්ඤඤ නිසිතා සාදා සාදාදයන්ති තද්ධම්ම යෝගක්කේම අනුත්තර ගිහිගේ අරපු අයත් නැහැරපු අයත් එකිනෙකා කෙරේ පිහිටලා මිසක්ක මොකද මේ සමාජ ධර්මයක් නේ අපි කතා කරන්නේ මේ සිවිලයිසේෂන් එක පුද්ගලික වැඩක් නෙමෙයි සංඝයා කියලා කියන්නේ නියෝජිතේ බුදුරජාණන්තුගේ නියෝජිතෙක් ඒ නියෝජනය කරන්නේ කාටද ගිහියන්නේ සංඝයාගේ නිදිනකුත් තියෙනවා. නමුත් ඒ ගියෝ ඇඳලා බලාපොරොත්තු වෙන දේ සහ සංඝයා ගියන්ගෙන් බලාපොරොත්තු වෙන දේ මේ දේ අතර බලනකොට මම එකයි මම කියන්නේ. ඔය කොච්චර කැලෙසිලා තිබ්බත් හරි වැඩේ කරන්න පුළුවන්. එච්චරයි මට කියන්න තියෙන්නේ. ඔය ඔය කොච්චර කෙලිසිලා තිබ්බත් වට කරගෙන කොච්චර තිබ්බත් නා දවසින් දවස හැදෙන්න ඕනේ. දවසින් දවස අලුත් වැඩිය කරන්න ඕනේ. ඉතින් මම කියන්නේ සතිය කියන එක මොකක්ද කියලා දන්නවනේ. මේක දිහා බලනකොට තේනවා මේ බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ අජාසරත්තුරුවන්ගෙත් එක්ක ගිය චිත්‍රේ අපිට විවේකී ගන්න පුළුවන්. හුදකලාව ගන්න අපි ඔය මේ දියෝ කම්පවණේට යන්න ඕනේ නැහැ. බුදුහාමරන්ගේ හේවනේ ඉන්න ඕනේ අපි අඳුනනවා නම් මේ සියල්ල අපි කරන්නේ මේ හුදේකලාව සඳහායි විවේකයේ සඳහායි කියලා ඉතින් ඒක ඕනි තැනක ඉඳගෙන ගන්න පුළුවන් ඉතින් මේ දර්ශනය තිබිච්ච ඥානාරාම ස්වාමීන් වහන්සේ තමන්ගේ අවුරුදු 13 14 වෙනකන් මොකද්දෝ Javaයකට හොයලා තියෙනවා නෑ පැවිදිලා හෙව්වා නෑ අරණ්‍යගත හෙව්වා නෑ පල්ලවෙනි සැරේට සතිය හඳුනාගත්ත ගමම්ම පාඩු නැහැ දඟලුපිගේ පාඩුවක් නැහැ කියලා ටක් ගාලා දෙනකොටම බැටන් එක ගත්ත රිලේ රේස් එකේ එක්කනා වගේ ගත්ත ගමන් ලීඩ් එක කඩාගත්තේ නැහැ දිව්වා. ඒ ලීඩ් එක එදා හම්බුනේ නැත්තම් ඒ ගැටේ එනකොටම බැටන් එක අරගෙන දුන්නේ නැත්තම් අපි අනාතයි අසරණයි. අපි දැනටත් අනාතයි අසරණයි මොකද අපිට නම්බුනාම නැහැ කීර්ති ප්‍රශංසා නැහැ ওই කට්ටියත් එළියට ගියාට පස්සේ අපිව ගණන් ගන්න නැහැ ප්‍රශ්නයක් නැහැ. අපිට කිසි ප්‍රශ්නයක් නැහැ මොකද ලොකු දාන්ති කියලා තියෙනවා ඒ පැත්තේ පරදිනවයි කියන්නේ මේ පැත්ත හරියනවා. කැලේ පැත්තට හැරියල්ලා. ශිෂ්‍යව හදන්න එපා. ස්ථාන හදන්න එපා. ඒක උඩ විවිකේ බාධා. හැදුනට බාධා කරන්න එපා. ඕන කෙනෙක් ඕන එකක් කරගත්තා. නමුත් Tamange ප්‍රධානම දේ විවිකේ තියාන යන්න බලංගොඩ ආනන්දමයි තියානට මේ කාලේ වැඩියෙන්ම කාලෙට එකම ගෝලයක්වත් නැහැ. ප්‍රසිද්ධිය කිව්වා. ඔය කේ ධම්මානන්ද හැමදෙරෝ කේසි ධම්මානන්ද මැලේසියාවේ විශ්වවිද්‍යාල හදලා ඩිග්‍රීස් දුන්නා. මම එක්කෙනෙක්වත් බුද්ධ ආගමට හරවලා නැහැ කිව්වා. කතෝලික ඉන්නේ මුස්ලිම් මිනිස්සුයි චීන මිනිස්සුයි කෝටි ගණන් හැරුණා. සාදාක වචනකින්වත් කියලා නැහැ මගේ ආගමට එන්නේ කියලා. ඒ සංස් කියන තැන මට හරි ලැජ්ජයි කියන්න ලංකාවට ඇවිල්ලා මම නිසා කිසි කෙනෙක් බුද්ධ ආගමට ඇවිල්ලා නැහැ. ඒ ශ්‍රේෂ්ඨ වැඩ කරපැද්දි මොකද ඒ කටි දන්නවා ඕක නෙවෙයි බුදුහාමුදුරුවෝ අපෙන් බලාපොරොත්තු වෙන්නේ. උසහා කියන්නේ ඔබ සනසියම් උඹ ශ්‍රමණ ඵල විඳපන්. උඹ මේ උදකලා විඳපන්. ඒක වෙනවට කියලා මේ වතක් පිළිවෙතක් නොකර ඉන්නවා. කවුරුත් ඇවිල්ලා ඇහුවොත් මේ සංඝ නියෝජිත දෙන්න කියන එක ඒක ලස්සනට කරනවා. හැබැයි කියනවා mind your business. මේක මේ අපි අසං කරපු කිවිසුම හැටියට මේ කටයුත්ත වෙන්න ඕන ඔන්න කරා. ඉන් එහාට බෑ. ඊට පස්සේ අය අය ඒක දුන්නයි කියලා එම කෑවා වගේ කොක්කේ ඇලෙන්න එපා. ඒ මේ මේ බිලිය හැමෙන්න එපා. මේ රසමසෝල කාපා. ගණිතන එතනින් ඉවරයි. ඉතින් එහෙම ඉන්නවා නම් මං හිතන්නේ මට මගේ පැවිදි ජීවිතේ මට ගිය තැකි ඔය කවුරුත් අපේක්ෂා නොකරනකොට ගියන්ගේ සෑහෙන ගෞරවයක් එනවා. මොනක නොකර තමයි වැටි කරන එක. හැබැයි ඒක දෙන්න අමාරුයි. කොමියුනිකේට් කරන්න අමාරුයි. මොකද අපි මිනිස්සුනේ අපි රටේ ලෝකේ හැදිච්ච මිනිස්සුනේ ඒ මිනිස්සුන්ට ඒක දුන්නාම ඒක හරි නිකන් තිත්ත බේතක් වාගේ ලුණු මිරිස් දාපු නැතුව හදපු එකක් වගේ පදමාප එකක් නැති එකක් වගේ නෝ ශ්‍රමණ පළ සූත්‍ර වගේ කියනකොට තේරෙනවා බුදුහාමුදුරු මොකද්දෝ පණිවිඩයක් දෙන්න හදනවා අපට. මේ නීරස බව හැබෑව. නමුත් ඒකේ මිහිරි ඵලයක් අන්තිමට තියෙන නිසා නිල්ලි ගෙඩියක් වගේ කනකොට පැංගිරි ඇඹුලයි කාගෙන ඵලයන් අන්තිමට මිහිරි ඵලයක් එනවා. ආදර්ශ සම්මානසේ ගුවන් දෙවියන් ක්‍රේ පරි පරිවර්තන පරිවර්තන කියන්නේ විස්තර කරද්දී මේ කියා සිටියා මේ තද ආලෝකයෙන් මනසේ රසායනික ද්‍රව්‍යවල සිදුවෙන විකෘති භාවය නිසා ආයුධ බාට සිදුවන සත්‍යයෙන් දරුවේ ආන්දෝලනයක දිනවා. ඉතින් එයින් ගම්ය වෙන්නේ මේ මනස කියන එක සිත කියන එක භෞතික දෙයක්ද? ඒ ඇත්ත වශයෙන්ම ඒක රූපයක්. දෙක එකිනෙකට අන්‍යෝන්‍ය වීමෙන් ඇති වෙන ඵලයක්. ඒ කියන්නේ දෙක ගැටීම නිසා ඇති වෙන ස්පාක් එක විතරයි මනස කියලා කියන්නේ. කිනිකලත් නෙවෙයි කතුරත් නෙවෙයි. දෙක වෙන්න බෑනේ. ඒකේ මේ පිළිඟුව කියලා කියන්නේ දෙකම නෙවෙයි. මේක ඒක මේ කියන්නේ ඉග්නිෂන් එලිමන්ට් එක. නෑ මම සම්පූර්ණ සමාව තියෙනවා කිසිම අඩුවක් නෑ නෑ නෑ ගාලන්නේ මොකුත් නෑ ඔයා කියන්න තටමන්න එපා. නෑ මගේ ගැටලුව තියෙන්නේ මේ සිත මේ සිතුවිලි කියන එක භෞතිකද? නෑ. පැහැදිලිවම නෑ. ඔයා කියන්නේ thesis, antithesis and synthesis. බියලු. synthesis එක thesis එකක් නෙවෙයි antithesis එකක් නෙවෙයි. දෙක ඇතිවම ගැටුම නිසා ඇති වෙන දේ. ප්‍රතිඵලයක් ඒ දෙකම නෙවෙයි. ඒකයි බුදුදහම කියන්නේ ඒ ඒ විදිහට ගියොත් linear connection එකකින් ඔය ගන්න හදන්නේ. linear වුණොත් ගියා. ලීනිය නැතුව විස්තර කරන්න බෑ. අපි කතා කරන්නේ ලීනිය ලැන්ග්වේජ් එකෙන්. නමුත් ඔයාට යන්න වෙනවා මෙහෙම ඇඟිලි දික් කරපුවා ඇඟිලි දිගේ ප්‍රොජෙක්ෂන් එක ගිහිල්ලා තමයි හඳ හඳ තේරෙන්නේ. මෙතන හඳ නැහැ. මේක ලීඩ් එකක් විතරයි. මේ මෙතන ලයිට් එක තියෙනවා කිව්වට මගේ ඇඟිල්ල කෙලවල බැලුවට ලයිට් නැහැ. බොරු කියනවා කියනවා. මේ තමන් ඉතුරුලා ප්‍රොජෙක්ෂන් එක යන්න ඕනේ. ඒ ප්‍රොජෙක්ෂන් එක බුදුහාමුදුරු කියනවා I can't help you. මට උඹට කරන්න බෑ. උඹට පුළුවන්. උඹ තීසනෙක් නෙවෙයි. උඹට මේ කරද ඒ නිසා මම මගට ගිහිල්ලා තල්ලු කරනවා. උඹ ඉන්නේ ඩයිවිං බෝඩ් එකේ කෙලවන උඹ සම සෝල්ට් එකක් ගහලා පනින්න ඕනේ. ඩයිවිං බෝඩ් එකේ තියෙන පොඩ්ඩක් තෙපුල් දෙන්න විතරයි. ඒක පන්නන්නේ නැහැ. ඒකට වෙනම රැඩිකල් වෙන්න ඕනේ. ඒකට වෙනම කාය ජීවිත নিরপেক্ষ වෙන්න ඕනේ. ඒ සඳහා බුදුහාමර හැම කෙනාටම පූර්ණ ලයිසන් එක දීලා තියෙනවා බාල දක්ෂයෙක් වයන්. ශාක්‍ය පුත්‍රයෙක් වයන්. ශාක්‍ය දීතාවක් වයන්. බලු සිංහෙක් වෙන්න එපා. වලිග පුකේ ගහගන්න එපා. පැනපන්. පැනපෑම මා විශ්වාස කරලා පැනපන්. උඹකට රිවර්ට් උනත් පරදින්නේ නැහැ. ඉතින් මුද්‍රේසෙන් පැනලානේ අපිට කිව්වේ. බැලලා කිව්වේ අතික සාහුල කුමාරයත් පැන්නවනේ. යශෝදරාවත් පැන්නවනේ. සුද්ධෝදන රජුරුත් පැන්නවනේ. ඒ ಜಾති තුනක් නේ. ඒක පණීර පුළුවන් කියන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ගුරුවරයාගේ ග්‍රේස් එකකින් යන්න. එහෙ නැත්නම් පෙරකුරු ඇහු දේවලෙන් යන්න. මොකක්වත් නැහැ. ඉතුරු ඒක අන්සර්ටිනිටි එක තමයි තියෙන ට්‍රිල් එක. ඒකයි මම බොනෙවින්ට කැමතියි. බොන එකාගේ තියෙනවා මේ අන්තිම අන්සර්ටන් එකට කැමැත්තක්. එක්ස්ටසි එකට කියනවා බොනේ ඕ සෝක්. හරි සෝක්. බීපල්ලා පුළුවන් තරම් බීපල්ලා. මොකද ඌ දන්නවා මේ මේ මේ මේ ලෝකෙ මිනිස්සු විඳින එක කිසි දෙයක් නැහැ සුරාවත් ඒ රසයත් බොන padi දනන් මිස නොබන අමනන් කෙසේ දනිය. ඕ. අර පණ්ඩියලා විතරක් දන්නවා මේ ලෝකෙ තියෙන එක ඕකේ නෑ ඒක වෙනම එකක්. ඉතින් ඒකට ඔය ඇල්කොහොල් වලට පොඩ්ඩක් ගෙවුවාම මොකක්ද අප්පා. අනිත් එක හෙටත් ගන්න පුළුවන් මේ ෆෝමියුලා එකේ හෙටත් ඔය සූස්තිය තියෙනවා. ඉතින් මම මේ මම නිවන් දැකලානේ තියෙන්නේ. බුදුහාමර කියලා තියෙන ප්‍රශ්න ඒක පමාව මේක අප්‍රමාදය කියලා. ඊතර විතර පුරියාවන පොඩ්ඩක් වැරදිලා තියෙනවා. මදයට පමාදයට හේතු වෙන ඇල්කොහොල් ගන්න එපා. මේක අප්‍රමාදේ. හැබැයි මදයේ පමාදේ අර අප්‍රමාදයට යනවනම් බුදුහාමරත් මෙහෙම මෙහෙම කරන්න පුළුවන්. ඒ බුදුහාමර පොඩ වැරදිලා බුදුහාමර බීලා නැති ඒකේ ප්‍රශ්නේ. බුදුහාමර බිව්වනම් ඇල්කොහොල් හරහා නිවන් දකින්න හැටිත් කියලා. දැන් අපේ කට්ටිය හිටන්නේ දැන් කියනවා දැන්. මම ටිකක් බීලා තියෙන නිසා මම දන්නවා මම වැඩි බීලා. ටිකක් බීලා මට වමනේ යනවා. ඒක නැත්තම් මට ඔයිට වැඩි මම බන කියනවා. අර හොඳට බන කියන්නේ සෑහෙන්න බොන්න ඕනේ. ඒකත් වන්න අතර කල්‍යාණ මිත්‍රු ඉඳලා නෑ. ඒකයි. වයස මට වයසම දීකයි. හිටියනම් මම ඒ ටිකත් කරගෙන ආවිල එහෙනම් මම මේට වැඩි සාර්ථකයි. ඒ කියන්නේ විශාල බීමත් ජනතාවකට නායකයා වෙන්න තිබුණා. රත් එක්ක ගිහිල්ලා රැළේ යන්න තිබුණා. හොඳයි. අපි ඇත්තට මේ පදනම සකස් කරගත්තේ මම සාදරෙන් ඉල්ලා හිටනවා මේ පදනම මතක තියාගන්න ඉස්සරහා සාමාන්‍ය බල සූත්‍රය වෙන්නේ මේ එළව පැදුරට තමයි. තව යනවා. තව ඉස්සරහට යනකොට ඒකේ ලස්සනට පෙන්නනවා. ඒ බුරුමේ ස්වාමීන් වහන්සේමලා විස්තර කරනවා කවුරු හරි දන්නවනම් පැවිද්දේ නිවන නෙවෙයි මහානකමේ මෙච්චර සැප තියෙනවා කියලා. පැවිද්දේ ගීගේ අතහැරීමේ මේ ලෝකේ තියෙන මේ අසහනෙට පිළිතුරු හොයනවා කියන එක තේරුමක් නැති වෙලා මොකද ඒක අසහනෙ හැවිල්ලක් ඒ උත්තර තියෙනවා. හැබැයි මතක තියාගන්න ඒකට මෙතෑහෙන පිටක් ඕන. ඒක එහෙම නැතුව ඒකට යන්න බෑ මොකද පැවිදි වෙලා අද ඉන්න අමනයන්ගේ ආදර්ශය හොඳ නැහැ. ඒ නිසා කාටවත් මේ වරෙන් කියලා කියන්න බෑ මොකද හුඟව දෙනෙක් මේ පැවිදිලා සීදින් සටන්. පැවිදිලා අඬහව ගන්නවා ගියෝ ළඟට යනවා. අරගෙන තෝ මේක නයි කියන්නේ ඒකට හේතුව මේකයි ඉතින් හොඳ પરම්පරාවකින් ඇවිල්ලා නැහැ පෙන්නපු රසයක් නැහැ. ඉතින් ඒකට අනුකම්පා කරන්න ඕනේ. නමුත් මේ මේ ඒ පැවිදි වෙලා අසාතක ජීවිත ගත කරන හෝ පැවිදි වෙන්න අපේක්ෂා කරලා තෙපරබාන හෝ පිරිස නෙවෙයි මෙතන අදහස් කරන්නේ පැවිදි වෙලා හරියට කරනවා ඒක අමාරුයි ඒක කෑන කාලා පුරුදු කරන්න. හරියට කරනවා නම් ඒ කියපු බුද්ධ ජනක කියපු දේ කිසි දෙයක කිසි වෙනසක් නැහැ. අවුරුදු 2600ක් ගියත් හැතැම්ම දාස්ථානක් මේක හිටියත් කරනවා. ඇවිදලා බලනකොට ලෝකේ පේනවා. ඒම විඳින මිනිස්සු දකින්නකොට එහෙම කල්යාණ මිත්‍රව ඇසු කරනකොට මේ සාසනේ මොනක්වත් පිළිලා නැහැ. 100 100ක්ම තියෙනවා. හැබැයි ඒ හරියට මේ ඒ ඒ දෘෂ්ටි කෝණයෙන් බලන්න ඕනේ සාසනේ දිහා. බලපුවම මේ හැම තැනම ගියාම හිතනට වැඩි පිරිසක් යෙදිලා ගත කරනවා. අපි හිතනට වැඩි පිරිසක් යෙදිලා ගත කරනවා. ඒ නිසා ඒ පිරිසට යන්න ඒ පිරිසට ලඟ වෙලා ඉන්න තමයි අපි ප්‍රතිපත්ති පුරන්නේ. ප්‍රතිපත්ති පුරලා අපි බලාපොරොත්තු වෙනවා අනේ අපිට ඇසුරට එවැනි පිටිස් ලැබෙනවනම් ජීවිතේ ඵලයක් ඵලසහිත ජීවිතයක් කියලා. හොඳයි අපි එහෙනම් එතනින් අපේ ධර්ම සාකච්ඡාව නතර කරනවා. අපි ඊත්තාවතා ಜಾති ගාථා සජ්ජහනා කිරීමේ මේ පේන පේන සියලු දෙනාත් එක්ක පින් හදා බෙදා ගැනීම කටයුතු පිළිගන්න.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 Sobat, sobat kita.